පින්වත්නි උදේවරු ඔබට මතකද මං කියුවා බෝධි තුනක් තියෙනවා කියලා ත්‍රිවිධ බෝධියක් මොනවද සම්මා සම්බෝධිය පච්චේක බෝධිය අරහත් බෝධිය සම්මා සම්බෝධිය ලැබූ මහා පින්වත් කාරුණිකයන් වහන්සේ නිසා අපි ලැබූ යහපත අපට ලැබිලා තියෙන පිහිට ගැනයි දැන් අපි ඉගෙන ගන්නේ සම්බෝධිය ලැබූ බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න අපිට මේ ජීවිතය ගැන නම් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. අපිට මේ ජීවිතය ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ බුදු කෙනෙක් පහළ නොවෙන්න. ඔබට මතකද මා කිව්වා අර බුදුරජාණන් වහන්සේගේ වචනයක් උපුටා දැක්වුවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත පසේ සක්විති රජුරෝ මරණයටපත් වෙලා දිවි ලෝකේ උපදිනවා. සෝතාපන්න ශ්‍රාවකයා මරණයටපත් වෙලා දිවි ලෝකේ උපදිනවා. ඒ දිව්‍ය සැප තියෙන කාලේ වෙනකන් ඒගොල්ලෝ ජීවත් වෙලා ඊට පස්සේ සක්විති රජුරුව මැරිලා මාර්ගඵල නොලැබුණු නිසා සතර අපායන්න පුළුවන්. හැබැයි අර සෝතාපන්න ශ්‍රාවකයා සතර පායන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ගත්ත උදාහරණය. ඒක කාගේ උදාහරණයක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු උදාහරණයක්. එතකොට මේ මේ පුහුදුන් ලෝකේ පින්වතර පින්වන්තෙන් අතර එතකොට අග්‍රම කෙනා කවුද? පුහුදුන් ලෝකේ පින්වන්තයන් අතර පුහුදු ලෝකේ සක්විති රාජ්‍යරෝ එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙන කම්ම පින් කරපු ඔබ දන්නවා ඇති ලක්ෂණ කියලා සූත්‍රයක් තියෙනවා දීඝනිකායේ ඒකේ තියෙන මේ මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම හම්බ වෙලා තියෙන්නේ මොන මක් නිසාද කරපු පින් නිසා ඇස් දික ඊළඟට මේ දාත්න හනු මේ අර නොනැමි ධනිස් අල්ලන ඒවා දිග්විලුඹ මේ ගොඩක් තියෙන මහ පුරුෂ ලක්ෂණ ඒ ඔක්කොම මහ පුරුෂ ලක්ෂණ එකක් එකක් ගන්න ලැබිලා තියෙන්නේ මොකෙන්ද සංසාරේ කරපු ඒ වගේ පිනක් වැඩිගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ පිනේ අග්‍රඵලයක් හැටියට සක්විති රජෙක් බවට පත්වෙච්ච කෙනාගේ ඒ අවස්ථාවේ ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් වෙලා රැස් කරන පින එයාට අන්තිමට පළ දෙන්නේ එයා අනිවාර්යෙන් උපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. සක්විති රජුරෝ කොහෙද උපදින්නේ? සක්විති රජුරෝ සුලබඩු කෙනෙක් නෙවෙයි තූපාර. තූපාර කියන්නේ සක්විති රජුරෝ මලාට පස්සේ ආදානය කළා ස්තූප හදලා වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. එබඳු කෙනෙක් දිව්‍ය ලෝකේ උපන්නට පස්සේ ඒ දිව්‍ය ලෝකේ කාලය ඉවරුණාට පස්සේ බඳු කෙනෙක් වුණත් මැරිලා දිව්‍ය ලෝකෙන් චුත වුණාට පස්සේ සතර අපායේ උපදින්න පුළුවන් කියනවා. සතර අපායේ උපදුණාට පස්සේ ආර සක්විති ආ මහ පුරුෂ ලක්ෂණ પરම්පරාව ඔක්කොම ඉවරයි. අපිට කොච්චර වෙන්නේ නැද්ද උක? අපි දන්නවද ඒක? අපි සංසාරේ සක්විති රජවරු වෙලා ඉන්නේ ඇති. දිව්‍ය ලෝකේ ඉන්නේ ඇති. නමුත් ඒවා එකපාරම සතර අපායට වැටිච්ච ගමන් ඉවරයි. සතර අපායේ පළච්ච නැති කෙනෙක් ඉන්නවද මෙතන? ඉන්නෝ? ඈ? අපිට කියන්න බෑ එහෙම ඉන්නවා කියලා නේ. ඒ මොකද මේ අති දීර්ඝ සංසාරයේ බැලුවොත් එහෙම බුද්ධ දේශනාවේ තියෙන්නේ මේක මොකක් වගේද? gedara යනවා වගේ කියනවා. සතර අපාය. ඒකෙන් දැන් මිනිස්සු කුදී ඔන්න බත් පාසලි බතන් වැඩට යනවා. හවස කොහෙද? ගෙදර. ආයෙ පහුද උදේ යනවා. ආයෙ හවස කොහෙද? ඒතර හැමතිස්සෙම සාමාන්‍ය මිනිස්සයා වෙන් වෙලා නැහැ. කොහෙන්ද? ගෙදරින්. ඒ වගේ තමයි සංසාරය විදින එක්කෙනා සතර අපායෙන් වෙන් වෙලා නැහැ. මේ සතර අපායට අපිව වැටෙන ස්වභාවයෙන් යුක්තයි. සතර අපායට වැටෙන ස්වභාවයෙන් යුක්තයි මේ සත්වයා. ඒ කිව්වේ දැන් සක්විති රජුරෝ දිව්‍ය ලෝකෙ ගියා. දිව්‍ය ලෝකෙ හිටියා. එතකොට දිව්‍ය ආශය සුත්‍ෘත වෙලා සතර අපාය වැටුණා. එහෙනම් සතර අපාය වැටෙන ස්වභාවයෙන් යුක්තයි දිව්‍යෝ. දිව්‍යොත් සතර අපාය වැටෙන ස්වභාවයෙන් යුක්තයි. මිනිසයාත් සතර අපාය වැටෙන ස්වභාවයෙන් යුක්තයි. නේ? සතර අපාය තමයි පෙරේත ලෝකේ. තිරිසන් ලෝකේ, නිරය ආදී අසුර ලෝකේ ආදී. එහෙනම් මේ සත් මේ සත්වයා ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ සතර අපායෙන් නිදහස් වෙලා නෙවෙයි. සම්බුද්ධ සම්මා සම්බෝධිය ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මොකද්ද? සම්මා සම්බෝධියට පත්වෙච්ච මහා කාරුණිකයන් වහන්සේ මේ ඇත්ත විනිවිද දැකලා ලෝකෙට කියනවා. ඒ විතර නෙමෙයි මේ සතර පායෙන් බේරෙන්න මාර්ගිකුත් කියා දෙනවා. ඒකයි මෙතන තියෙන වටිනාම දේ. දැන් මේ ළඟදී මට පුතෙක් කිව්වේ මං අර පොතක් ලියලා තියෙනවානේ අර නිර්මාස් ප්‍රශ්න කියලා. බලලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට නම් හිතෙන්නේ මේ වක්‍රව හරි උදව් කරනවා ඇති කියලා. මං කෝ නෑ වක්‍රෝ නෙමෙයි කෙලින්ම අපි එළවලු ඉපති කකා නෑ. එළවලු විතරක්. එළවලු තුමේ. තනකොළ විතරක් කාලා කොච්චර අපි සතු වෙලා ඉන්නේ ඇද්ද සංසාරේ. හරක් වෙලා, එල්ලුව වෙලා. තනකොළ සත් කරන සතු කවුද? අලි වෙලා. ඊළඟට මුව ගෝණු වෙලා අපි සංසාරේ හිටියේ නැද්ද? කෙලවර නැතුව ඉන්නේ. ඊළඟට අනුන්ගේ මස් කන සත්තු වෙලා සංසාරේ හිටියේ නේද? කේලවරක් නැතු වෙන්නේ ඇති. නමුත් අපි එකක් කළේ නැහැ. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා ඒ අනතුරු අපිට තවමත් තියෙනවා. ඒ නිසා මම කිව්වා මේ කනබොන දේ නෙමෙයි මේකේ වැදගත් වෙන්නේ අවබෝධ කරන දේ. මංකුල චපුතවක අතහැරලා ආර්ය සත්‍ය අවබෝධ කරන්න බලන දැන් ඔය අයලෝලුක සටන් කර කර ඔහි ඉඳලා මෙරිලා ගිහිල්ලා ආයේ තනකොළ කරන සතෙක් වුණොත් ආයේ බේරෙන්න අවස්ථාවක් තියෙනවද නෑනේ. ඉතින් මම කව කනබර දේවල් එක සටන් කරන්න යන්න එපා අවබෝධ කරගන්න බලන්න ධර්මය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මොනතරම් ඍජුද කියලා. කෙලින් පණිවිඩයද බලන්නනේ. සමාජයේ විවිධ මත තිබ්බා කියලා ඒ මතවලට සක්ක ගහන්න ගියාද? වැල යන පැත්තට මේ මැස්ස ගැහුවද? නැහැ. උන්වහන්සේ ඍජුව කෙලින් කතා කරලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන ලොකුම හයිය. බුදුරජාණන් වහන්සේගේ වචන. ඒතර උන්වහන්සේ අපිට පෙන්වා දෙනවා මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණාම සතර අපායට වැටෙන්න තියෙන අනතුරු හැම තිස්සේම මේ සත්වයාට තියෙනවා. ඊළඟ අනතුර බැරි වෙලාවත් මේ පින තියෙන මිනිස්යාගේ පින වැහුණොත් දැන් ගොන්න අපිට මොකක් හරි පිනක් තියෙනවනේ මේ පින ඕනම වෙලාවක වැහිලා යන්න පුළුවන් පින වැහුණොත් කපෝති විනාශයි පින වැහෙනවා පාප මිත්‍රය නිසා මිත්‍යා දෘෂ්ටිය නිසා ඊළඟට පින වැහෙනවා Tamanට තැන දෙන්න කිව්වොත්. ඉතින් මේ නිසා මේ පින වැහුණොත් ඉවරයි. බුද්ධ දේශනාවේ තියෙනවා පින උපද්දවා ගන්න බැරි කර්ම. මොනවද ඒ කර්ම? යම් කිසි කර්ම කර්ම පහක් තියෙනවා ඒක සිද්ධ වුණොත් පිනක් උපදවා ගන්න බෑ. ආනන්තරී කර්ම. ඒ කියන්නේ බැරි වෙලාවත් කෙනෙකුගේ අතින් මව් මැරුණොත් පියා මැරුණොත් රහතුන්ගේ ලේ සෙලවුණොත් සංඝ බේදයක් වුණොත් බුදුරජුන්ගේ ලේ සෙලවුණොත් ඒ ජීවිතයට කුසලයක් උපද්දවන්න බෑ. ඒ කියන්නේ එච්චරටම එතකොට අපිට පේනවා මේ කුසල් උපද්දවන්න පුළුවන් අපිට තියෙනවා නම් කුසල් උපද්දවන්න පුළුවන් හැකියාවක් ඒක මේ කර්මෙන් ලැබිච්ච එකක්. නේද? ඒ කුසල් උපද්දට තියෙන හැකියාව කර්මෙන් විනාශ වෙනවා. දැන් ඔන්න බලන්න පිනක් තිබුණා රජෙක් වෙන්න නේ. අජාසත් කුමාරයාට. නමුත් මේ රජකම හම්බ වෙලා තියෙද්දි පාප මිත්‍රයෙක් ආශ්‍රයයට ගිහිල්ලා අපියා නරුවා පීතෘ ඝාතක කර්මය කරගත්තා. දැන් යා පියා බැලන් රජෙක්. යා උටුරු පැලඳගෙන ඉන්නවා සේනාවත් එක්ක ඉන්නවා රජෙක් වගේ ඉන්නවා. නමුත් දැන් දැන් බලන්න බුද්ධ දේශනාවක තියෙනවා කම්මං කිත්තං කර්මයේ කුඹුර විඥානම් බීජං විඥානේ පැනවෙන දේ. දැන් එතකොට තණ්හාසිනේ තණ්හාව තමයි වතුර. දැන් අර කුඹුරේ පැලවෙනා විඥානයක් පංචාරන්තරේ කර්ම කරපු අයගේ කුඹුරේ ඒ විඥාන ගිහිල්ලා උපදින්නේ කොහෙද? නිරේට යාම ආදගෙන යන්නේ. එක තැනක අහනවා රාතන් වහන්සේ නමක් මේ මේ පග්ගුණ මරමතක හැටියට පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ මේ විඥාණය ආහාර වෙන්නේ මොකේටද කියලා. ආහාර තියෙන හතරක් නේ. මොනවාද ආහාර හතර? ඔව් කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන. මේ විඥාන ආහාරයේ ආහාරයේ වශයෙන් මොකේද පෝෂණය කරන්න කියලා අහනවා. ආයෙ උපදින්න කියනවා. බුද්ධ දේශනා කියන විඥානයේ උපකාර වෙන මොකේදද? ආයුපදින්ද දැන් එතකොට කෙනෙක් පංච අනන්තරීය පාප කර්මයක් කළොත් කෙනෙකු යතින් වුණොත් එතකොට එයාගේ අර මේ කුඹුර ඒ කියන්නේ විඥානේ පැලවෙන භූමිය සම්පූර්ණයෙන්ම කොහෙටද හැදින්නේ? නිරේට ආය වෙනස් කරන්න බෑ. එතකොට අපිට පේනවා මේ විඥානය හැදින රටාව වෙනස් වෙනවා ධර්මයේ හැසිරීමෙන්. නේ? එතකොට දැන් අපි චේතනාවනේ දැන් අපි පහල කරන්නේ. දැන් බුද්ධ දේශනාවේ තියෙන කොහොමද? චේතනාව කියන්නේ කර්මය. චේතනාහම් වික්තවේ කම්මං වදාම. ඒතර ඒක දැනක කියනවා චේතනාව කර්මය. අර වාක්‍යයේ තියෙන කම්මං කිත්තා. කර්මය තමයි කුඹුර. දැන් එතකොට අපි චේතනා පහල කරමින් සිතද්දී චේතනා පහල කරමින් කතා කරද්දී චේතනා පහල කරමින් ක්‍රියා කරද්දී විඥානේ හැදෙනවා. එතකොට විඥානේ හැදෙන්නේ අර චේතනා පහල කරමින් ක්‍රියා කරන රටාවටයි. නේ? එතන අපි කියමු කෙනෙක් මව් මරුවා. ඔනයාගේ චේතනාව පහළ වුණා ඝාතන චිත්තය පහළ වෙලා මැරුවා. මරුවට පස්සේ මොකද වුනේ? විඥානේ පැලවුණා. ක්‍රියාවේ පිහිටිය විඥානේනේ. ඒ කර්මයේ විඥානේ පිහිටියට පස්සේ කාටවත් වෙනස් කරන්න බෑ. ඊට පස්සේ බුද්ධ දේශනාවේ තියෙන කොහොමද අත්‍යකිච්චෝ. ඒ කියන්නේ යාට ප්‍රතිකර්ම නැහැ. ප්‍රතිකර්ම නැහැ, විකල්ප නැහැ. අනිවාර්යයෙන්ම නිරේ යනවා. එතකොට මේ අනුතර බුදු දේශනාවේ තියෙනවා මේ අනුතර තියෙනවා මාර්ගඵල නොලැබු කෙනාට. මේ අනුතර කාටද තියෙන්නේ? මාර්ගඵල නොලැබු කෙනාට. ගොඩාක් අයට අන්‍යාගමික පොත් කියවන්න හම්බෙලා නැහනේ. කියවන්න යන්නත් එපා. මේ සමහර විට මම කියවනවා ඒක. ඒ තියෙනවා සමහර අයට සිද්ධ වෙන දේවල්. ආනන්තරි පාප කර්ම කරපුවා. විශ්වාසයක් රකින්න ගිහිල්ලා එක තැනක තියෙනවා ওই මැද පෙරදිග බිහිවෙච්ච ආගමක්. ඒ ආගමට තමන්ගේ තාත්තව ගන්න ගිහිල්ලා ගන්න බෑ. තාත්තව මරනවා. මරලා කියන මම දිව්‍යයන් වෙනුවෙන් යුතුයකම ඉෂ්ට කළා කියලා. බැලුවම පුදුම හිතෙනවා. ඇයි මේ ආනන්තරී පාප කර්ම කියලා පාප කර්මයක් තියෙනවය? මේ පාප කර්ම මෙහෙම වෙනවා බුදුරජාන් වහන්සේ මේව නොකියන්න මේවා දේශනා නොකරන්න අපි දන්නවද අපි මේ ජීවිතේට අපි ඉගෙන ගන්නවද මෙහෙම දෙයක් තියෙනවා කියලා නෑනේ දැන් ඊළඟට ඔය සමහර ඔය දේශපාලන පක්ෂ තියෙනවා ඒවැය උගන්වන්නේ අම්මා තාත්තා හරි කමක් නෑ ඒ විරුද්ධ නම් මරලා දාන්න කියලා ඒ නිසා ඒවට කියන්නේ භෞතිකවාදී පක්ෂ තියෙනවා. ඒව එහෙම කරනවා. ඒ වගේ මතයක් ගත්තොත් කවුරු හරි කෙනෙක් මොකද වෙන්නේ? එයාගේ හිත ක්‍රමක්‍රමෙන් ගේදී ඕනෑම දෙයක් කරනකොට දරදඬු වෙන්නේ නැද්ද? එතකොට මේ හිතේ තියෙනවා ඒ ඕනෑම දෙයක් කරන්න දරදඬු වෙන ගතියක්. එතකොට මේ ඕනෑම දෙයක් කරන්න දරදඬු වෙන්නේ ධර්මයේ ස්පර්ශ වෙච්ච නැති කෙනා පුතජන කෙනා එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි නුවණින් අපි ප්‍රයෝජනෙ ගන්නවා කියන්නේ අපිට මේ පුතජන භාවයේ තියෙන අනතුරත් ආර්ය ශ්‍රාවක භාවයේ තියෙන ප්‍රකවරණයත් බෙදා වින් කරගන්න මේ බුද්ධ දේශනා උදව් කරගත්තා මේ බුද්ධ දේශනා උදව් කරගත්තේ නැත්නම් අපිට මේක හොයාගන්න පිළිවෙලක් පිළිවෙලක් නැහැ. දැන් ඒ කියන්නේ දැන් මේ ජීවිතේ අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අදහසින් ආර්ශාවක භාවයට පාත් නොවි ඉඳලා අපි කිමු ඔහි ඉතින් ඉඳලා එමරලා. ඊළඟ ජීවිතේ අපි කොහේ හරි උපන්නා. එතකොට මේ ජීවිතේ ඊළඟ ජීවිතේ බැරිද මේ ආක්‍රමණයට අහු වෙන්නේ? දැන් ওই මිනිස්සු මැරෙන හැටි බලන්න. හරි පුදුමයි මේ මිනිස්සු මිනිස්සු මරා ගන්න හැටිනේ. මිනිස්සු මිනිස්සු මරා ගන්න හැටි හරි පුදුමයි. ඒ නිසා සංසාරේ සත්වයාට මේ පංචානන්තරයේ කර්ම සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. කලාතුරකින් සිද්ධ වෙන එකක් නෙමෙයි. නිතර නිතර වෙන්න පුළුවන් එකක්. එච්චර අනතුරක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ජීවිතේ අපි කියමු බේරිලා අපි හිටියා කියලා. ඊළඟ ජීවිතේ අපි බැරි වෙලාවක් ගිහිල්ලා වෙන ආගමක උපන්නොත් පෙළඹෙන්න පුළුවන්. ඒකයි තියෙන අනතුර. දැන් අර කොයිද එක රටක පසුගිය දවස්වල ඇති වුණා මේ ක්‍රිස්තියානි මුස්ලිම් කෝලහල. ඔබ දැක්කද වන්දා? සා පොළු වලින්, පිහි වලින්, පොරව වලින් තමයි ඔලු පළපළ මිනිස්සුම මරන්නේ. හිතා ගන්න බෑ මේ මිනිස්සු තවත් මිනිස්සුම මරන විදිය. ඉතින් මේ සමාජයේ උපන්නොත් අපි මේ මතය ගන්න නැද්ද? ඒ මතය ගන්නවා. දැන් ත්‍රස්තවාදී මේ මතයක් දරන සමාජය උපන්නොත් ඒ මතය ගන්න නැද්ද? ඒ මතය ගන්නවා. ඊට පස්සේ ඒක අනුමෝදන් වෙනවා. ඊට පස්සේ ඒක අනුමත කරනවා. එහෙම එකක් නෙමෙයි යන්නේ. ඉතින් මේ නිසා මේ පුතඥන සත්වයාට කිසිම පිහිටක් නැහැ. කිසිම පිළිසරණක් නැහැ. හැමතිස්සෙම පුතඥන සත්වයාට තියෙන සතර අපාය විවෘති වෙලා. දැන් මේකේ තියෙන පස්සේ ඊළඟ එක අපි කියමු දැන් පුතඥන සත්වයා සතර අපායේ උපදිනවා. නිරී උපන්න කියමු කෙනෙක් ගිහිල්ලා. උන් නිරී පිළා විඳුලා විඳුලා විඳුලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ආව ගම මනුස්ස ලෝකේ ධර්මයේ කියන පිරිසක් ඉන්නවද? නෑ නෑ. එතකොට මනුස්ස ලෝකේ ධර්මයේ කියන පිරිසක් නැත්නම් ආයෙමත් මනුස්ස ලෝකේ තියෙන ප්‍රශ්න, අර්බුද, දේශපාලන ප්‍රශ්න, මිත්‍යා දෘෂ්ටි මේකට අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. දැන් අරාබි එක සිද්ධියක් තිබුණා මම දැක්කද මේ ළඟදී කියවලා මේ ඒ අරාබි ඒ කාලේ දැන් ඉතින් දුකක් තමයි විඳින්නේ කාන්තාව. ගෑනු ළමයි ඉපදුනහම ඒ පවුලේ අයට ලැජ්ජයි. මරනවා. දවසක් ගෑන් ළමෙක් කුපන්න. ස්වාමිය නැති වෙලාවේ මේ අම්මා මොකද කියලා ළමයා හැංගුවා. හංගලා කිව්වා ළමයා මලා කියලා. දැන් ඔන්න මේ ගෑනම හොරෙන් හදනවා. හදලා ඊට පස්සේ ලස්සන සුරතල් ගෑන් ළමෙක් දැන් අවුරුදු 4ක 5ක ගෑන් ළමෙක්. මේ ළමයා දවසක් කොහම හරි ඉදා තාත්තා ගෙදර හිටියා. ළමගේ වෙලාව මේ ගෙදරට හදන පවුලේ කට්ටිය මේ ළමයි එක්කන් ආවා. එක්කන් ආව ගමන් මේ ලස්සන ළමයා ඇවිල්ලා මේ අම්මේ කියාගෙන අර අම්මගේ ඇඟේ ඉල්ලුණා. තාත්තා ඇහුවා කවුද මේ කියලා. අම්මා අඬන්න ගත්තා. අඬන ගත්තා පස්සේ ඇහුවා ඇයි ඔය කවුද කියන්නේ? මේ ඔයාට දාව ලැබිච්ච දරුවා කිව්වා. කීප ගමන් අර තාතර යකා වැහුණා. වරෙන් මෙහි කියලා ඇදගෙන ගිය මේ ළමයා හිටියුවා. උදැල්ල කරන් අර වැල්ල දැන් හාරනවා. හාරනකට අඬනවා මේ ළමයා ඇයි තාත්තා ඇයි මේ හාරන්නේ මාව වල්ලන්නද කියලා අහනවා. හාරනවා. අහන්නේ අනේ එහෙම කරන්න එපා මට කියනවා. අහන්නේ. හාරුවා. හාර ඇදලා දැම්ම ළමයා. දාලා දැන් ඔන්නේ වැලි වලින් වහගෙන යනවා ළමයා. ළමයා කියන අනේ මට අමාරුයි මාව ගොඩ ගන්න කියනවා. මට හුස්ම ගන්න බැරුව යයිනේ දැන් කියන්නේ. කීයක්ද කියද්දි වහලා වහලා වහලා කකුලනොත් තද කළා. පස්සේ ආ විස්තරය කියන එයාට දැන් ඒක පස්සේ මතක් කරනවා කියලා. මම කියේ මේ මිනිස්සු මේ මිත්‍යා විශ්වාස නිසා කරගන්න පව්. ඉතින් මේ නිසා මේ එක ආත්මික අපි බේරුණා කියලා බුද්ධ දේශනාව හරියට මතක නම් මේ අනතුරු එයා දකින්න ඕනේ. එකාත්මයක අපි බේරුණා කියලා හැම ආත්මෙම බේරුණා කියලා එකෙන් විස්තර වෙන්නේ නැහැ. ඒ වුණාට එකාත්මයක බේරෙන විදිය අපි කියන්නේ දැනට බේරුණා. අපි කොහොමද දන්නේ හෙට නිදනකට මොන මොන කරදරවල පැටලිලා යයිද කියලා. ඒ නිසා මේ පුතඥන ජීවිතයේ හැමතිස්සෙම තියෙනවා අනතුරක්. හැමතිස්සෙම තියෙනවා අනතුරක්. ඊළඟට දැන් සතර අපායේ ඉපදිලා එනවා මනුස්ස ලෝකෙට. මේ විස්තරය කියන්න කවුරුවත් නෑ මේව සංසාර ගමනක් තියෙනවා මේකෙන් මිදෙන්න විදියක් නෑ මේකෙන් මිදෙන්න නම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ මේක තමා මේ ආත්මයක් නෑ මේක හේතුඵල ධමයක් තියෙන ඕක කවුරුවත් කියන්නේ නැත්තම් හිතන්නේ මොකද දැන් ලෝකේ වැඩිපුර පිරිසක් හිතන් ඉන්නේ කොහමද හොයිච පරිධමයක් කියලාද දේවනවිල්ලක් කියලාද කෝටි ගාණක් පිරිස ලෝකෙ හිතාගෙන ඉන්නේ කොහොමද? දිවමැවිල්ලක් කියලා. ඉතින් ඒගොල්ලෝ බය නැතුව ඕන එකක් කරනවා. ඒ විශ්වාසය ඉන්න කෙනෙක් ඕන පාපයක් ඕන පාපයක් කරනවා. ඒ දිවමැවිල්ල විශ්වාස කරනකන් යා දුගතිය යන්නේ නැහැ කියලා ඒ උගන්වනවා න්‍යාගම. ඕන පාපයක් කරනවා. ඒතර දැන් බලන්න මේ අනුතර හැමතිස්සෙම මේ උපන්න සත්‍යයර තියෙනව නේද? උපන්න සත්‍යයට හැමතිස්සෙම අනතුරක් තියෙනවා. එතකොට මේ උපන්න සත්‍යයට අනතුර තියෙනවා. කියන කාරණේ බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වා දුන්නේ. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වා දෙනවා මේකෙන් බේරෙන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් විතරයි කියලා. ඊළඟට මේ චතුරාර්ය සත්‍ය කොහෙද තියෙන්නේ? බුද්ධ දේශනාවේ එක දවසක් රෝහිතස්ස කියලා දිව්‍ය කුමාරයෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ආනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කෙලවරකට යන්න පුළුවන් ද ඇවිදගෙන කොහෙද? දැන් භාග්‍යතුන් වහන්සේ හරියට මට කලින් ජීවිතයක් හම්බුණා මට හරි ස්පීඩ් යන්න පුළුවන්. මං ඒ පාර කල්පනා කළා මම මේ ලෝකේ ඔව් කෙලවර හොයන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ මම මේ මට ලැබිච්ච අධික වේගෙන් මම මේ ලෝකේ කෙලවරක් හොයන්න ග්‍රහ ලෝක පව කර කර ගියා ආවිෂ වුණා මගදී මලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා නෑ මේ බම්බයක් පමණ වූ සිත සහිත මනස සහිත විඥානයේ සහිත සංඥාව සහිත බම්බයක් පමණ මේ ශරීරය තමයි ලෝකේ තියෙන්නේ ඒ ලෝකේ හටගෙනilla තියෙන්නේ ඒ ලෝකේ නිරුද්ධ වීම තියෙන්නේ ඒ ලෝකේ නිරුද්ධ වන්නා වූ මාර්ගයේ තියෙන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය කොයිද තියෙන්නේ? තම තමන් තුල. දුක තියෙන්නේ මේ බඹයප්පමන වූ ශරීරයේ. දුකට දුක හට ගැනීමල තියෙන්නේ මේ බඹයප්පමන වූ ශරීරයේ. දුකෙන් නිදහස් වීම තියෙන්නේ මේ බඹයප්පමන වූ ශරීරයේ. දුකෙන් නිදහස් වන්නා වූ ආර්ය ස්ථාගික මාර්ගය ඇති කරගන්න තියෙන්නේ මේ ශරීරයමයි. මේ බඹයප්පමන ජීවිතය තුළමයි. ඒ නිසා ඒ ආරි සත්‍ය අවබෝධ කරගන්න ඕන කෙනෙකුට උපකාරී වෙන පළවෙනි එක තමයි නුවණ. මොකන්ද පළවෙනි එක? නුවණ. ඒ කෙනාට නුවණ තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අල්ලගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකයි කියලා හරි විදියට ඒක තේරුම් ගන්න නුවණ තියෙන්න ඕනේ. ඊළඟට නුවණ තිබුණත් මදි මේ නුවණත් එක්ක එකතු වෙන තව කරුණු දෙකක් තියෙනවා. වීරිය තියෙන්න ඕනේ. මොකද්ද? වීරිය. වීරිය කියලා කියන්නේ මේ මානසික එකක්. කායික එකක් නෙමෙයි. දැන් අපිට වීරිය වීරිය කියම හැමතිස්සෙම හිතට එන්නේ මොන වීරියක්ද? කායික වීරියක් නේ දෙන්නේ. අපි එක්ක ගත්තොත් අපි ඔන්න වීරියක් ගන්නවා. අපි කිමු කිලෝමීටර පයින් යන්න තියෙන අපි කියන යනවා මේක කොහොම හරි කියලා. එතකොට ඒක මොන වීරියද? කායික වීර්යය. අපි කියනවා හරි මම වේල් හතර පහ බඩගින්න ඉන්න ඕන වීර්යය ගන්න. ඒක නිකන් කායික වරතු දීලා ඉන්නවා වගේ එකක්. දැන් මෙතන කියන්නේ මානසික වීර්යය. මොකද්ද මේ මානසික වීර්යය? ඔන්න තරහට ගන්නවා. උපන් තරහ ප්‍රහාණය කරන්න වීර්යය කරනවා. එතකොට ඒක මොන වීර්යයක්ද? මානසික වීර්යයක්. ඉරිසියාව හට ගන්නවා. උපන් ඉරිසියාව ප්‍රහාණය කරන්න වීර්යය ගන්නවා. ඊළඟට එකට එක කිරීම හට ගන්නවා. එතකොට එකට එක කිරීම අකුසලයක් කියලා දැනගෙන ඒ අකුසලේ ප්‍රහාණය කරන්න වීරිය කරමු. දැන් ඔන්න කුසල් නැහැ. ඔන්න කුසල් උපදව ගන්න වීරිය කරමු. මොකද්ද කුසල්? ඔන්න සංවර වෙන්න ඕනේ. සංවරේ කුසලයක්. ඔන්න සංවරේ උපදව ගන්න වීරිය ගන්න ඕනේ. කුසලයක්. සිහිය නැහැ. ඔන්න සිහිය උපදව ගන්න ඕනේ. සිහිය කුසලයක්. එතකොට මෛත්‍රී මාදී ඔන්න මෛත්‍රී පුදව ගන්න ඕන කුසලයක්. ඊට පස්සේ අලෝභය, ලෝභ නැතිකම මදි. ඔන්න දියුණු කර ගන්න ඕන. උපදව ගන්න ඕනේ. කුසලයක්. එතන නූපන් කුසල් උපදව ගන්න වීර්යය කරන්න ඕනේ. දැන් තියෙනවා දැන් ඉපදිලා තියෙනවා අකුසල්. දැන් අකුසල් ටික හඳුන ගන්න ඕනේ. මට මේ මේ අකුසල් තිදම්මික වීර්යය කරනවා. දැන් මිනිස්සයා පිරිනකට මොකද වෙන්නේ? පිරිහින්නේ මේ වෙන්නේ. මොනවද ඉපිරෙන්නේ? කුසල් අකුසල් අඳුනාගෙන අකුසල් ප්‍රහාණය කරන කුසල් වඩන්න තියෙන වීරිය මිනිස්යාගේ පිම්බලෙන් ඉන්නේ. එතකොට මේ පිම්බලෙන් එන වීරිය නැතුව යනවා. නැතුව ගියාට පස්සේ මේ මිනිස්යාට මේ උපන්න අකුසල් ප්‍රහාණය කරන්න දන්නේ නැහැ. ඊට පස්සේ මොකද? මේ අකුසලෙට යට වෙනවා. එහෙමනේ ඔය ගොඩාක් මේ හානි ජීවිත හානි හරියට සිද්ධ වෙන්නේ. එක තැනක තියෙනවා මේ මේ එක ශ්‍රාවණාසේ නමක් ගහක අත්තක් කපන්න යනවා. අත්තක් කපන්න ගියාම දෙවි කෙනෙක් ඉඳලා පෙනී හිටලා කියනවා මේ අත්ත කපන්න එපා මේ ගහේ මං ඉන්නවා කියලා. ආර ශ්‍රාවණාසේක සැලකුවේ නැහැ. සැලකෙන්නේ නැතුව අත්ත කැපුවා. එතකොට මේ දෙවියන්ට තරහක් ආවා මේක මරන්න කියලා. එතකොට ඊට පස්සේ කල්පනා කරා නෑ මෙයා සිල්වත් කෙනෙක් නේ. මම මෙයා මරන්න හොඳ නෑ. මම මේක පැමිණිලි කරන්න ඕනේ බුදුරජාන් වහන්සේට කියලා ගියා. ගිහලා බුදුරජාන් වහන්සේට කිව්ව භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම තරහ සිතක් ආවා මරන්න හිතුණා. මම ආයෙ ඉවසලා මේ භාග්‍යවතුන් වහන්සේට පැමිණිලි කරනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ බොහෝම ප්‍රශංසා කළා ඒ දෙවියන්ට ඒ උපන්න අකුසලය මැඩලීම ගැන. දැන් බලන්න මේ අකුසල් මැඩලනවා කියන එක වීරියෙන් කරන්න ඕනේ. ඒ ප්‍රශංසා කළා විතර නෙමෙයි භික්ෂුන් වහන්සේට රස කළා කිව්වා මේ ගස් කොළන් වල අතුසිඳින්න යන්න එපා, ගස් කොළන් කපන්න කඩන්න බිඳින්න යන්න එපා කිව්වා. මොකද මේකේ තීරම එතකොට අර වගේ අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් නිසා ඒ වගේ දැන් අකුසලී අකුසලීට යට වුණාම මුකුත් කරන්න බෑ. දැන් මම අර තවත් සිද්ධියක් දන්නවා මේ මේක ප්‍රදේශයක එක හාමුදුර කෙනෙක් මේ පොඩි දේවාලයක් හරි මොකක් හරි විහාරයක් හරි මොකක් හරි හදන්න ගිහලා පොඩි කඳු ගැටයක මේ ගහක් රුක් අත්තන ගහ. එතන කවුරු හරි ප්‍රාන්තියේ ඉඳලා මේ ගහ කපකරු උපාසක මාත්‍යෙකුත් හිටියා. උපාසක මාත්‍ය මේ පොඩි ආඳුරුවේ දැන් මේ ගහ කපනවා. දැන් හවස 3ට විතර පොඩි හාමුදුරුවෝ කිව්ව උපාසක මහත්තයාට උපාසක මහත්තයා මේ තේ කහ ටිකක් වක් කරන් එන්න මම මේ ඉතුරු ගහේ ඉතුරු ටික කපන්නම් කියලා ගහ කැපුවා. දැන් පොඩි හාමුදුරුවන්ට තෝරන වුණා මේ ගහ උපාසක මහත්තයා එන්න ඉස්සර වෙලා බිම පෙල්ලලා පෙන්නන්නේ. එතන මට පෙන්නවා මේ නාරං ගහක් තියෙනවා නාරං ගහේ සිවුර එලලා අඳින පිටින් මේ අර ගහ කැපුවා. දැන් අර උපාසක මහත්තයා පල්ලෙහා. දැන් කවුරුත් නෑ කැලෑ මැද්දේ අර ගහ වැටුණා මෙහෙම කඩාගෙන වැටෙන එකට ගහෙන් එක්කෙනෙක් ආවා. ඇවිල්ලා මේ පොඩි හාමුදුරන් මෙහෙම ආත් දෙකට උඩට උස්සලා අරගෙන පොලිය ගැහුවා. මේ ඇට සැකිල්ල මේ ඉල ඇට කූඩුවේ මේ ඇට ඔක්කොම කැඩිලා. මට පේනවා මුළු ඇඟම පතුරු ගිහිල්ලා. ඊට පස්සේ ඉස්විතාලට ගෙනිච්චා. ඉස්විතාලට ගෙනිච්චාට පස්සේ ආර්ය පේන්න ඇවිල්ලා කියනවා තෝ මම බිලි ගන්නවා තෝ තමයි මට ඉන්න දැන් නැති කලේ කියලා. දැන් බලන්න ආයේ මේ පැවිද්දෝ ඒ මේව කතාව භූතයින්ට නැහැ. දැන් මේ දැන් මේ පොඩි හාමුදුරු අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැහැ. පන්සල වුණොත් මේ තරහ වෙලා ගිහිල්ලා හිටිය වෙලා. පහනක් තියලා කිව්වා අනේ ඔබ වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා මාගේ පණ පෙරලා දෙන්න කියලා. ඊට පස්සේ දැන් අර තරහ නැතුව ගිහිල්ලා යක්ෂණයක්. මෙයාට වැහිලා ශාස්ත්‍ර කියනවා. ඕම් බලන්න මේ මනුස්සයන්ට වෙන දේ මේ. එතකොට දැන් මේ ගියේ කොහෙද උනේ මොකද්ද නේ? මේ නිසා මේ මිනිස්යාට ධර්මයේ හැසිරෙන්න තියෙන අවස්ථාවල් හැම විශ්තිස්සෙම මොකද වෙන්නේ? මගෑරි මගෑරි යනවා. ඒ නිසා එතකොට මේ කුසල් වඩන්න තියෙන අවස්ථා මිනිස්යාට නැති වෙනවා. සිහිය දිනු කරන්න තියෙන එතකොට වීරිය නැතු වෙනවා, සිහිය නැතු වෙනවා. එහෙනම් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම කරුණු තුනක් නුවණ වීරිය සිහිය මේ තුනේ බලමහිමින් තමයි මේ ශ්‍රාවකයෝ ඔක්කොම ගොඩ ගිහින් තියෙන්නේ නුවණින් වීරියෙන් සිහියෙන් දැන් බුද්ධ කාලේ ගත්තොත් එීම බුද්ධ කාලේ හිටපු ශ්‍රාවකයෝ ඒ කිව්වේ මිනිස්සයා ඒකම නැත්තම් දෙවියෝ මේ ජීවිත අවබෝධය පිණිස පාවිච්චි කරලා තියෙන තමන් තුළ තියෙන මේ කුසලතා මොනවද ඒ කුසලතා නුවණ වීරිය සිහිය. එහෙමනම් අපිත් මහන්සි ගන්න ඕනේ මෙවැනි කුසලතා අපේ ජීවිතවලට දියුණු කරගන්න. ඒ දියුණු කර ගැනීමේදී අපිට ගොඩාක් උපකාරී වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයට නිරන්තරයෙන්ම උපකාරී වෙනවා. මම කිව්වේ ඒක දැන් අපිට හොඳට යමක් මෙනෙහි කරලා තීරුම් බීරුම් කරන්න පුළුවන්කම. ඔබට මතකද මම කිව්වා කම්මං කිත්තං කර්මය කුඹුරයි. විඥානං බීජං විඥානේ බීජය කියලා. දැන් එතකොට මේ කර්මය කියන කුඹුර කියන එක කර්මය නැමැති ක්ෂේත්‍රේ පළවෙන වපසරිය. හැම තිස්සෙම අපේ ජීවිත වටා කැරකි කැරකි තියෙන එකක් නේ. ඒ චේතනා පහල කර අපි කරන කියන දේවල් වලට මේ කර්මය හැදි හැදි හැදි හැදි තියෙනවා. එතකොට මේ කර්මයේ හැදි හැදි තියෙන විදියට විඥානය පිහිට පිහිට තියෙනවා. එතකොට පින්වත්නි මේකෙදී අපිට ලොකු වෙනසක් ඇති වෙන්නේ අපිට අපි ගන්න අරමුණු අනුව. ඒකයි අපිට බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ මේ හැමතැනම දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න කියලා. මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න කියනවා. එතකොට උන්වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීමද අපට සෑහෙන්න උදව් ලැබෙන එකක්. ඒ කියන්නේ මේ ජීවිතේට උදව් ලැබෙනවා ඊළඟ ජීවිතේටත් උදව් ලැබෙනවා. මොකද දැන් අවබෝධයේ සිත පහදවා ගත්තොත් තමයි අපි ඒ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු දේවල් කල්පනා කරන්න පෙළඹෙන්නේ. අපිට හිතේ පැහැදිලිමක් නැත්තම් පෙළඹෙන්නේ නෑනේ අපි. අපි යම් කිසි දෙයක් දැන් අපි ගත්තොත් නිරේ ගැන, තිරිසන් ලෝකේ ගැන, නැත්නම් විඥානය ගැන, නැත්නම් සංස්කාර ගැන බුද්ධ දේශනාව වල ඒ දේශනා කරපු දේවල් කෙරෙහි පැහැදුනහම තමයි අපි ඒ දේවල් ගැන කල්පනා කරන්න පෙළඹෙන්නේ. එතකොට මේ කල්පනා කිරීමෙන් තමයි ඒ නෝන මෙහෙවීමෙන් තමයි අපිට වටහා ගැනීමේ ශක්තිය වැඩි වෙන්නේ. අපි නෝන මෙහෙවන්නේ නැත්තම් වටහා ගැනීම හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට වටහා ගැනීම හැකියාවක් ඇති වෙන්න මොකද්ද කරන්න ඕනේ? නුවණ මෙහෙවන්න ඕනේ. නුවණ මෙහෙවන්න ඕනේ. එතකොට පින්වත්නි දැන් ඔය කර්මය මේ විදිහට හැදි හැදි යනවා නම් දැන් බලන්න හිතලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නවා. ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්නවා. එතකොට එයාට කර්මයක් රැස් වෙනවද නැද්ද? කර්මයක් රැස් වෙනවා කම්මං කිත්තං එතකොටත් අර විඥානේ සකස් වෙනවා හැබැයි සකස් වෙන්නේ දුගතියට නෙවෙයි සුගතියට මොකද හේතුව ඒ දැන් මේක ඒක හරි පුදුමයක දැන් කම්ම කර්මයේ විපාක හිතලා ඉවර කරන්න බෑ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කරේ හිත පැහැදීම ගැන දැන් සමහර තැන්වල තියෙනවා සමහර මිත්‍යා දෘෂ්ටික පැවිද්ද බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. මුද කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. එයාට මහාන වෙන්න අවස්ථාවක් නැහැ. ශ්‍රාවකෙක් වෙන්න අවස්ථාවක් නැහැ. සරණ යන්න අවස්ථාවක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ තථාගතයන් වහන්සේ කෙරෙහි පොඩි පැහැදීමක් දැන් ඔය ඇති වෙලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන ওই පැහැදීම තියාගන්න කියනවා. ඔබට බොහෝ කල මේක උපකාරී වෙනවා කියලා. එතකොට අපට පේනවා මේ බුදු කෙනෙක් කෙරෙහි සිත පහදවන එක බොහෝකල් හිත සුව පිණිස උපකාරී වෙනවා. බුදු කෙනෙක් කෙරෙහි සිත පහදවන එක බොහෝ කල හිත සුව පිණිස උපකාරී වෙනවා. එතකොට එහෙනම් අපි බුදු කෙනෙකුගේ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයේ කෙරෙහි අපේ හිත පැහැදුනොත් මේ ඒ ධර්මයෙන් විස්තර කරන්න මෙයා පුතත්ජන කෙනා පුතත්ජන ආර්ය ශ්‍රාවක ભેදේ විස්තර කරන්නේ කොහේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කල්යාණ මිත්‍ර, පාප මිත්‍ර ભેදේ විස්තර කරන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. සත්පුරුෂ අසත්පුරුෂ ભેදේ විස්තර කරන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේ උන්වහන්සේගේ ධර්මයේ විස්තර කරන ආකාරය හරියට වැටුත් එහෙම අපිට මේ ලෝකේ මුලා නොවි අවුල් නොවි ලෝකේ පැටලෙවි එක මිශ්‍ර නොවි ඉන්න පුළුවන්. දැන් මේ වගේ කදන් ලෝකේ මහායානිකයන්ගේ මතයක් තියෙනවා මෙහෙම. මහායානිකෝ කියනවා මේ අපි හැමෝටම පුළුවන් කියන බුදු වෙන්න. අපි හැමෝටම පුළුවන් බුදු වෙන්න හැමෝටම තියෙනවා කියන මේ බුදු වෙන්න පුළුවන් ආකාරයේ බීජයක්. ඒ බීජයට කියනවා බෝධිචිත්ත. අවබෝධ කරන්නා වූ බීජයක් තියෙනවා. ඒකට කියන බෝධිචිත්ත පාරමී පුරනකොට මේ බෝධිචිත්තේ වැඩෙනවා. ඒක හැමෝටම තියෙනවා. දැන් ඒක කියන්නේ බුදුබණ වගේ. නමුත් එහෙම එකක් නෑ. ඒක බොරුවක්. බුද්ධ දේශනාවේ තියෙන කොහොමද? එහෙම කාතුලත් බෝධිචිත්තයක් නෑ. තියෙන්නේ ලෝකේ එහෙම එකක් නෙමෙයි සත්පුරුෂ අසත්පුරුෂ ભેදයක්. කල්යාණ මිත්‍ර පාප මිත්‍ර ભેදයක්. හොඳ නරක ભેදයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කරන්න කොහොමද? මේ සත්පුරුෂයන් ආශ්‍රය කරගන්න සත්පුරුෂයෙක් වෙන්න කියනවා. සත්පුරුෂයෙක් වුණාම තමයි අසත්පුරුෂ හොයාගන්න පුළුවන්. සත්පුරුෂ හොයාගන්න පුළුවන්. අසත්පුරුෂ ධර්මී හොයාගන්න පුළුවන්. සත්පුරුෂ ධර්මී හොයාගන්න පුළුවන්. එතකොට මේ සත්පුරුෂ ධර්මයේ තුල තමයි මේ මේ විස්තරය තියෙන්නේ. කර්ම කර්මඵල විඥාණය හැදි හැදි මේක යන විදිය. එතකොට පින්වත්නි දැන් අපිට මේ සතර අපායේ වැටෙන අනතුරෙන් බේරෙන්න බුදුරජාණන් වහන්සේ අපිට කරුණු කියා දීලා තියෙනවා. ඒ අතරේ අපිට සතර අපායට වැටෙන අනතුරෙන් බේරෙන්න අපිට තියෙන ලොකුම පිහිට මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදා ගැනීම තමයි ලොකුම පිහිට. ඒකට මොකක්ද අපි කියන්නේ? ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධි. මේ pāli පාඨය මතක තියාගන්න. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන අදහා ගැනීම. එතකොට මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම හරිය විදිහට කරන්න ඕනේ. සද්ධා දෙකක් ධර්මයේ විස්තර වෙනවා නේ. මොනවද මේ සද්ධා දෙක? ආකාරවතී ශ්‍රද්ධා අමූලිකා ශ්‍රද්ධා කියලා. එතකොට මේ බුද්ධ දේශනාවේ මේ ද්විප්‍රකාර ශ්‍රද්ධා පෙන්වා දෙනවා. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීමට මුලක් නැහැ. ඒ පැහැදීමට පදනමක් පදනමක් නැහැ. පදනමක් නැති පැහැදීම හැමතිස්සෙම වෙනස් වෙනවා. පදනමක් නැති පැහැදීම වෙනස් වෙනවා. පදනමක් Tamanගේ පැහැදීම තුල පදනමක් තියනවද? පදනමක් නැද්ද කියලා එකපාරට හොයන්න බෑ. ඒ කියන්නේ Tamanට තියෙන අමූලික ශ්‍රද්ධාවක්ද ආකාරවතී ශ්‍රද්ධාවක්ද කියලා එකපාරට හොයන්න බෑ. ඒක හොයන්න නම් Taman යම්කිසි ඝට්ටණයකට මූණ දෙන්න ඕනේ. ඝට්ටණයකට මූණ දීපු වෙලාවට එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීම නැති වෙනවා නම් එතකොට අඳුන ගන්න පුළුවන් මෙතෙක් කල් තිබිලා තියෙන්නේ අමෝලික ශ්‍රද්ධාවක් මිසක් ආකාරවති ශ්‍රද්ධාවක් නෙමෙයි කියලා. ඝට්ටණයකටත් මූණ දීපු වෙලාවට අර ශ්‍රද්ධාව එහෙමම තියෙනවා නම් එතකොට අපිට තේරු යාට තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට තමාට තියෙන්නේ නොසෙල්වෙන ශ්‍රද්ධාවක් කියලා. අපි කියමු මෙහෙම වෙනවා කියලා ගන්න ඝට්ටණයකට මූණ දෙනවා. ඝට්ටණයකට මූණ දෙනවා කියන එක අපි විස්තර කරමු බලන්න. අපි කියමු කවුරු හරි මොන හරි කියලා. කියලා ප්‍රශ්න හදලා දැන් ඔන්න එයාට ප්‍රශ්න ගොඩක් දානවා. දැන් එතකොට එයා වැඩ කටයුතු වලට එන්නේ නැහැ. මොන අයින් වෙලා පිටිපස්සේ බාහට වෙලා ඉන්නේ. අය බණ ඇසීමේ ආසාව නැති වෙන්නේ. ධර්ම ඉගෙනීමේ ආසාව නැති වෙන්නේ නැහැ. ධර්මයේ හැසිරීමේ ආසාව නැති වෙන්නේ නැහැ. මොකද හේතුව? ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාවට කියන්නේ මොන ශ්‍රද්ධාවද? ආකාරවතී ශ්‍රද්ධා. අමෝලික ශ්‍රද්ධා තිබුණොත් වෙන මෙයා ඒ ස්ථානෙටත් බැන බැන යනවා. ඒ පිරිසටත් බැන බැන අපිත් උතනට ගියා උතන වැඩන්නේ අපිට හොඳ තැනක් හම්බුණා වෙන තැනක් අහ යන් අරෙහි ට්‍රාන්ස්පෝර්ට් කරනවා පිරිස. අරෙහි යන් කියලා එකතු කරන් යනවා. මේකද හේතුව. ඒ යාගේ පැහැදීමේ මුලක් නැහැ. ඊර්පසෝනේ එතනදිත් මෙයාට එකම අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. එතනදිත් මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියම ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් කඩාගෙන වෙන තැනකට යනවා. මෙයා හැසිරෙන්නේ තමා වටේ මිසක් ධර්මයේ වටේ නෙවෙයි. එතකොට අමෝලිකා ශ්‍රද්ධාව තියෙන එක නැහැසිරෙන්නේ කවුරු වටේද? තමාගේ වටේ. අමූලික හැසිරීම තියෙන එක්කෙනා තමාවට හැසිරෙනවා ආකාරවතී ශ්‍රද්ධාව තියෙන එක්කෙනා ධර්මයට හැසිරෙනවා. මොකද එයා ධර්මයේ හොයාගෙන යන්නේ ආර්ථයක් ඇතුළේ. එතකොට මොකද වෙන්නේ? යා යාට ඉස්සරහා වාඩි වෙන්න, එහෙම නැත්නම් යාට පිළිගැනීම, ඒව නෙමෙයි යාගේ අපේක්ෂා මොකද්ද? ධර්මයේ තේරුම් ගැනීම, ධර්මයේ හැදෑරීම, ධර්මයේ වටහා ගැනීම, ධර්මය අවබෝධ කර ගැනීම. අර ගැටන වලට මූණ දෙන්නකොට තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමා තුළ තියෙන මොන විදිහේ ශ්‍රද්ධාවක්ද කියලා. ඒත් එක පාඩ තේරුම් ගන්න බෑ. ඒත් මොළේ පාවිච්චි කළොත් විතර. එහෙම නැත්තම් කොහෙත්ම තේරුම් ගන්න බෑ. ඉතින් මේ නිසා අර ආකාරවතී ශ්‍රද්ධාව ඇති වෙන්න ඔබට විශේෂයෙන්ම උපකාරී වෙනවා අහන බුද්ධ වචනය ගැන නුවණින් මෙනෙහි කිරීම. ඒකෙ දැන් පුතඥ භාවයේ අනතුරු ඊළඟට මේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසිය ඊළඟට මේ විඥානයේ තියෙන අනාත්මය අනාත්මය කියන්නේ ඔව් තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි විදියට නේද මේ විඥානේ හැදි හැදි යන්නේ මේකේ පිහිටක් නෑ නේද ඊළඟට මේක පටිච්ච සමුප්පාදයෙන් නේද මේක හැදි හැදි යන්නේ මේක එකම රැකවරණේ තියෙන්නේ ආර්ය සත්‍ය අවබෝධ කරොත් විතරයි නේද කියලා හරියටම තේරුණොත් කෙනෙකුට හරියටම තේරුණොත් මොකද වෙන්නේ හරියටම තේරුණොත් ඒක යාගේ ජීවිතයේ ඇතුළට යනවා දරුසෙනෙහි වගේ දැන් දරුසෙනෙහි කියන එක හරියට පිළිචිය දෙමාපියන්ගේ දෙමාපියෝ තුල ඒ දරුසෙනෙහි කොහෙද තියෙන්නේ සම්මස්නහර විදගෙන ගිහිල්ලා ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වල කියනවා. දර්ශනේ තියෙන. ඒ වගේ තමයි ආකාරවතී ශ්‍රද්ධා කියන එක ඇති වුණොත් ඒක ගිහිල්ලා තියෙනවා යාගේ ප්‍රඥාව විනිවිදගෙන. ඒ කියන්නේ එතකොට ඒ කෙනාගේ ආකාරවතී ශ්‍රද්ධාව මේ ලාභ පාඩු උදෙසා තියෙන එකක් නෙමෙයි ලාභ ලබන්න හරි පාඩු විඳින්න හරි යා ඒ ශ්‍රද්ධාව රැකගෙන ඉන්නවා. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය. ඉතින් මේ නිසා ඒ ආකාරවතී ශ්‍රද්ධාව කෙනෙකුට ඇති කරගන්න පුළුවන් වුණොත් එයා කැරකි කැරකි නැවත නැවත එන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවටමයි. උන්වහන්සේගේ දේශනාවටමයි. ඊට පස්සේ දේශනාව ආශ්‍රය කරගෙන මහන්සි ගන්නවා, මහන්සි ගත යුතු කෙනෙක් පටිච්චසමුප්පාදේ මෙනෙහි කරන්න. මොකේටද? පටිච්චසමුප්පාද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රාවකයා ඔව් පටිච්චසමුප්පාදන්නේව සාදුකං මානසිකරෝති. පටිච්චසමුප්පාදේව මනාකොට මෙනෙහි කරයි කියලා. එතකොට මේ පටිච්චසමුප්පාදේ කියන එකත් අපි අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට දැන සිටිය යුතු එකක් නේ. ධර්මයේ ඉගෙන ගැනීමේදී හොඳට මතක තියාගන්න දහම් ගැටලු කියලා කතාවක් යනව නේද? ඒක ගණන් ගන්න එපා. ඒ කියන්නේ දාලා මට අරක තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේ නැහැ කියලා කියනව නේද? තේරෙන්නේ නැති එක තේරෙන්නේ නැති විදිහට තියෙන අරින්. තේරෙන විදිහට ධර්මයේ ඔව් තේරෙන ටික ප්‍රගුණ කරගෙන යන්න ධර්මයේ ටිකින් ටික ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නකොට ඉගෙන ගනිද්දි ධර්මයේ ටික ටික තේරෙන්නේ පටන් ගන්නවා ධර්මයේ තේරෙනවා කියන එකේ තේරුම මේකයි. දහම් කරුණෝන දැන් අපේ මතකේ තියෙනවනේ. හරි පරිස්සම් වෙන්න ඕනේ ධර්මයේ මෙනෙහි කරද්දී කෙනෙකුට මුල් කාලේ ඇති වෙන එකක් තමයි ධර්මයේ මෙනෙහි කරද්දී තමන්ගේ මත ධර්මයත් එක්ක මිශ්‍ර වෙන එක. අන්න ඒක අනතුරක්. මොකක්ද අනතුර? තමන්ගේ මත ධර්මයත් එක්ක මිශ්‍ර වෙන්න. මිශ්‍ර වෙන්න දෙන්න එපා. තමන්ගේ මත. තමන්ගේ මත ධර්මත් එක්ක මිශ්‍ර වෙනකොට තමන් රැවටෙනවා තමන්ට ආකාරවතී සද්දා තියෙනවා කියලා. තමන් රැවටෙනවා තමන්ට ධර්මයේ වැටහෙනවා කියලා. තමන්ට රැවටෙනවා ධර්ම තමන්ට ධර්මයේ අවබෝධය කියලා. නමුත් වෙලා තියෙන්නේ තමන්ගේ සිතන රටාවට ධර්මයේ දාගෙන විතරයි ධර්මයේ රටාවට තමන් ඇවිල්ලා නෙමෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ගියාම එක එක විදිහට කරුණු හදා ගන්නවා මේම වෙන්නේ නැති උපදින්නේ මෙහෙම වෙන්නේ නැති මැරෙන්නේ මෙහෙම නැති සංසාර යන්නේ දැන් එයාම යාට ගැළපෙන තර්ක කර කර අර දේශනාවල තියෙන වචන රිංගෝ ගන්නවා. දැන් ඊට පස්සේ කෙනෙකුට කතා කෙනෙක් එක්ක කතා කළොත් පිටට පේන්නේ මොකක් වගේද? අවබෝධ වෙලා වගේ පිටට පේන්නේ. නමුත් වෙලා තියෙන මොකද්ද? තමන්ගේම මතයක් තමන් හිත හිත ඉඳලා. ධර්මයේ තේරුම් ගන්න ඒක බාධාවක්. ධර්මයේ තේරුම් ගන්න නම් තමන්ගේ මත සියල්ල අතහැරලා මේ බුද්ධ දේශනාව කෙරෙහිම හිත පහදවා ගන්න ඕනේ. බුද්ධ දේශනාව කෙරෙහිම හිත පහදවා ගන්න ඕනේ. ඒ තමන්ගේ මතවලට කැරකෙන්න ගිහිල්ලා තමයි ඔය අන්තරාභවය. අහලා තියෙනවනේ ඔබ? අන්තරාභවය කියලා එක එක ප්‍රශ්න. ඊළඟට මේ මව් කැමති කෙනෙකුට මේ මව කුසට තෝරගන්න පුළුවන්. ඊළඟට මව කුසේ තමන්ට කැමති අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් තෝරගෙන තමන් බලන් ඉන්න ඔය එක එක ඔය කියනව නේද? ඔක්කොම තමන්ගේ මතමේ. දේශනාව නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ විඥානෙත් ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ඒගොල්ලෝ හදා ගන්නවා. විඥාන කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා සංස්කාර වලටත් ඒගොල්ලන්ගේව දා ගන්නවා. අන්තිමට බැලුවට පස්සේ ගිහිලා තියෙන මොකද්ද? තමන්ගේම තමන් කල්පනා කරපු රටාවකට ධර්මයේ තියෙන වචන ටික දාලා ඊට පස්සේ ඒක තමයි අවබෝධ වුණා කියලා හිතාගෙන ගෙනියන්නේ. මේකේ එහෙම ගියා කියලා ලබන්න බෑ මොකක්වත්. අපිට පේනවා දැන් ওই සමහර පොත්පත් කියවද්දි සමහර පත්තරවල ලිපියද්දි ඔක්කොම තියෙන තමන්ගේ හිතේ හැදෙන සංකල්ප ගොඩකට දහම් වචන පටලවලා. බුද්ධ දේශනා හරියට බලද්දී අපිට තේරෙනවා බුද්ධ දේශනාව කෙරෙහිම හිත පහදවා ගන්න කෙනෙක් දක්ෂ වුණොත් ඒ බඳු දෙයකට ඉඩක් නැහැ. බුද්ධ දේශනාවේ දැන් බලන්න දැන් අර මේ මේ පිය ජාතික සූත්‍රය. පිය ජාතික සූත්‍රය ඔබ අහලා තියෙනවනේ. අර ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ අර කරපු ප්‍රකාශයක් ගැන මිනිසෙක් විරුද්ධ වුණානේ. වෙලා ඒ විරුද්ධ වෙලා මේ ඒ මිනිස්සයා හැමතැනම ඒකට විරෝධී පතුරවගෙන ගියානේ. ඊට පස්සේ මාලිගාවට ආරංචි වුණානේ. මාලිගාවේදී කුසල් රජුරෝ කලබල වෙලා කිව්වනේ මල්ලිකා බිසවට මල්ලිකා හරි වැඩේනේ භාගතුන් වහන්සේ වගේ කෙනෙක් පොඩ්ඩක් කල්පනා කරලා කතා කරන්න එපාය. අර පියෝදිය වල නිසා දුක හට ගන්නවා කියලා අන්න දැන් මුළු සෑවක් තුරම කැළඹිලා මේ කිව්වන් පස්සේ මල්ලිකා දේවි මොකද කිව්වේ? බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක හිමම තමයි කිව්වා. දැන් මාල්ලිකා මාර්ග ලැබූ කතාවක් අපිට දැනගන්න නෑ. නමුත් මාල්ලිකා තුළ තිබුණා බුද්ධ වචනේ කෙරෙහි පැහැදීමක්. දැන් අපිට පේනවා අපේ වර්තමාන මිනිස්යාට ඒ ඒ විදියටවත් පැහැදීමක් එන්න ගොඩක් අයට හැකියාවක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ මතවලට ගැළපෙන්නේ නැත්නම් එයා කරන්නේ බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරනවා. ඒක බුද්ධ වචනේ කියලාවත් ගන්න නැහැ. ඌව වෙනස් වෙලා ඇති ඌ ඇති කාලයක් ගිහිල්ලා ඔ කියලා අර මේ අර ශක්‍යයක් උපද්දවන දෙයක් හා කියනවා. ඉතින් ඒකෙන් හානිය සිද්ධ වෙන්නේ Tamanට විතරක් නෙමෙයි Tamanටත් හානියක් කරගෙන අනිත් අයට විනාශයක් කරගෙන තමයි යන්නේ. මොකද එහෙම වුණා කියලා වටිනා දෙයක් දෙන්නේ නැහෙනේ. දැන් බලන්න පින්වත්නි අපිට තවත් කෙනෙකුට සැකයේ උපද්දවන්න හරි ලේසි. ශ්‍රද්ධාව ඇති කරන්න කොච්චර අමාරුද? නේද? දැන් අපි ගත්තොත් එහෙම දැන් ආනන්ද හඳුනට ඔක මතක හිටියද දන්නේ නැහැ. ඔක හරියද දන්නේ නැහැ. ඔක හරියට පාඩම් හිටියද දන්නේ නැහැ. ඔය පාඩම් කළාද දන්නේ නැහැ. ඔක හරියට ලිව්වද දන්නේ නැහැ. ඔහොම කිව්ව වචන වාක්‍ය හතරක් පහක් කියලා සැකී උපද්දවනා කියන එක හරීම ලේසි වැඩක්. ඒ කියන්නේ අපේ හිතේ තියෙනවා කරුණ නොවිමසා වහා සැකේ උපදින ගතියක්. එතකොට කරුණු නොවිමසා වහා සැකේ උපදින ගතියක් මේ හිතේ තියෙන නිසා ඒක ලේසියෙන් තවත් කෙනෙකුට අවසන්න්න පුළුවන්. මුලාවෙන් වහා විශ්වාස කරන ගතියක් තියෙනවා. ඒ නිසා තවත් කෙනෙකුට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. නුවණින් විමසා අධ්‍යයනය කොට හරිදී තෝරගන්න ගතියට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඒකයි අපිට අර බුදුරජාණන් වහන්සේ කෙරේ පහදවන්න ගොඩක් කරුණු කියන්න වෙන්නේ. මොකද එකපාරට කෙනෙකුට අර බුද්ධ වචනේ කෙරේ පහදින්නේ ඒක තමයි තමන්ගේ ක්ලේශය. එතකොට ඒක ක්ලේශයක් හැටියට පේන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට බොහොම ಉಪකාරී වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාම අධ්‍යයනය කරන එක. දේශනාවල්ම අධ්‍යයනය කරන එක. ඉතින් මේ දේශනා අධ්‍යයනය කරමින් මේ බුදු දේශනාවල තියෙන විදිහටම විමසීමස විමස විමස විමස විමස බලන්න ඕනේ. එහෙම බලනකට තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මයේ උන්වහන්සේ අපිට කියා උගන්වන්න හදපු දේ මොකද්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද උන්වහන්සේ බලාපොරොත්තුනේ අඩු ගණනේ අපි සතර පායෙන්වත් අත් මිදෙනවා දකින්න. උන්වහන්සේට ඕන වුණා මේ මනුස්ස වර්ගයා දෙවියන් අඩු ගානේ සතර පායෙන් අත් මිදෙනවා දකින්න. මේකට කියවන්න සෝතාපට්ටි සංයුත්තේ සංයුත්තනිකායේ තියෙනවා. එතකොට ඒක තියෙනවා උන්වහන්සේ හරියට විස්තර කරන මේ සතර පායෙන් අත් මිදෙන්න උපකාර වන දේවල් හැටියට සෝතාපට්ටි අංග. ඒ කිවි මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනෙකුට පිළිටන ගති ලක්ෂණ. අංග කිව්වේ ගති ලක්ෂණ. ධර්ම මාර්ගයේ පැමිණෙන්න කෙනෙකුට පිළිරණ ගති ලක්ෂණයට තියෙන කොහොමද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔව් පැහැදීමකින් ඉන්නවා මේ නොසෙල්ලෙන පැහැදීමකින්. නොසෙල්ලෙන පැහැදීම කියලා කියන්නේ ඒකයි. නොසෙල්ලෙන පැහැදීම කියලා කියන්නේ මේ අනිත් හැමෝටම බැනගෙන ගහගෙන මේ වැඩකාරයව යනවා කියලා නෙමෙයි. මුසල්ලි පැහැදිලිම කියන්නේ මොකද? උන්වහන්සේගේ අවබෝධය කෙරෙහිම මෙයා මේ කෙර මේ ඒ තනත්තා තුළ පැහැදීම තියෙනවා. ඒකම තමයි ඒ තනත්තා තමන්ගේ ජීවිතයේ තීරණාත්මක කරුණු වලට ගන්න හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයමයි. ඊළඟට ධම්මේ අවිච්ඡප්පසාදින සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔව් ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම. ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම ඇති කරගන්නවා. ඊළඟට සංඝේ සංඝයා කෙරෙහි පැහැදීම. දැන් ධර්මයේ කෙරෙහි කිව්වහම දැන් බලන්න ඔබට තේර තීරී ගාථා මම තේරෙන භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙනවා. තේර තීරී ගාථා කියුවා ඉන්නවද? තේර තීරී ගාථාවල මේ රහතන් වහන්සේලා කියනවා අන්තිමට මොකද්ද කියන්නේ? මම බුදුරජාණන් වහන්සේව ඇසුරු කළා. ධර්මයේ සුධර්මත්වයේ බලන්න කියනවා. ඒ කියන්නේ දැන් ඒ කියන ආර්ය ස්ථාංගික මාර්ගයේ ගමන් කිරීම සැලකුවේ මොකක් හැටියටද? බුදුරජාණන් වහන්සේව අසුරු කරනවා කියලා. ධර්මයේ තියෙන පිහිට බලන්න කියනවා. එතකොට මේ ධර්මයෙන් කෙනෙක්ව සතර අපායෙන් අත්මුදවන්න පුළුවන්. ඊළඟට මේ සංසාරේ කැටි කරලා දෙන්න පුළුවන් නිවන කරාගෙන කෙනෙක්ව යවන්න පුළුවන් මේ ඔක්කොම ලස්සන ටික තියෙන මොකේද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. එතකොට මේ ඒ ධර්මය ඒ ධර්මයේ ආශ්චර්ය බලන්න කියනවා. මේ හැම තැනම ඒක තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ කාලේ විශේෂයෙන්ම ශ්‍රාවකයන්ට වීරිය ඇති කරගන්න, නෝන ඇති කරගන්න, සී උපද්වා ගන්න හරියට උපකාර වුණා උන්වහන්සේ ජීවමානව සිටීමත් නිවන් අවබෝධ කළ රහතන් වහන්සේලා පිරිසක් සිටීමත් ඊළඟට මිනිසුන් නොපිරිහි සිටීමත්. ඒ කියන්නේ වේගින් අවබෝධ කර යන්න උපකාරී වුණා. ඉතින් මේ නිසා දැන් මෙවැනි යුගයක අපිට කරන්න තියෙන මොකද්ද? මේ පිරිහීගෙන යන ලෝකෙ. වේගෙන් පිරිහීගෙන යන ලෝකෙ. ඉතින් මොනවද වේගෙන් පිරිහින්නේ අර කරුණු තුන. නුවණයි, වීරියයි, සිහියයි. මේවා පිරිහීගෙන යන ලෝකේ අපි මේවාට ප්‍රශංසා කරමින් ඒව වර්ධනය කරගන්න මහන්සි ගත්තොත් නෝනයි වීරියයි සිහියයි එතකොට ඒක මේ කෙනාට උපකාරී වෙනවා ඊළඟට ඒ ජීවිතේට ඒ අවබෝධය කරා ගෙනියන්න. මේ නිසා තමයි අපි ওই ගොඩක් විට කියන්නේ මේ පටිසම්පාදේ මතක තියාගන්න, පාඩම් කරගන්න, ඒක නිතර නිතර කියන්න, ආදිනී කරන්න. ඇයි එහෙම කරගෙන යනකොට මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේට අලුත් දෙයක් මේ එකතු වෙන්නේ. අලුත් දෙයක් එකතු වෙන්නේ. දැන් සමහර අවස්ථාවලදී අපිට පේනවා මේ දැන් මෛත්‍රී දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වේගින් ධර්මය අවබෝධ කරපු අය දිහා බැලුවොත් එimhe කලින් ජීවිතවල කලින් බුද්ධ ශාසනවල එක්ක මහාන වෙලා එක්ක මහාන නොවි ධර්මයේ හැසිරිලා ඒ ධර්මයේ අවබෝධ කරගන්න ගත්තු මහන්සිය ප්‍රතිඵලය තමයි ඊළඟ පාරයට හම්බ වෙන්නේ. ඉතින් මේ නිසා ඒ කැපවීම ඒ බුද්ධ ශාසනයකදී අපිට කරගන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒක ඊළඟට තමයි උන්වහන්සේ පටිසම්පාදේ මෙනෙහි කරන්න කියාපු රටාව. දැන් අපි පටිසම්පාද ඉගෙන ගන්න කොහොමද? අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ආයතන 6 හට ගන්නවා. ආයතන 6 නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. විඳීම නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදානය හට ගන්නවා. උපාදානය නිසා භවය හට ගන්නවා. භවය නිසා ඔව් ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේක මෙනෙහි කරන්න කිව්ව කොයි විදිහටද? කොතනින් පටන් ගන්නද කියලා? ජරා මරණ කුමක් නිසා හටගන්නවාද? ඒතර අපිට උන්වහන්සේ අපිට දැනෙන දෙයින් පටන් ගන්න කිව්වේ දැනෙන දෙයින්, තේරෙන දෙයින්. දන්නා දෙයින් නොදන්නා දේ කර. කර යාම නිසා නොදන්නා දෙයින් දන්නා දේ කර යාම නෙමෙයි. දැනෙන දෙයින් පටන් ගන්න කිව්වා. මොකද්ද අපිට දැනෙන්නේ? දුක. කායික දුක්, මානසික දුක්, කායික පීඩා, මානසික පීඩා, ජරා මරණ මේවා දැනෙන්නේ නැහැ. දැනෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් නුවණින් විමසන්න කිව්වා මේක විමසලා බලන්න කිව්වා. ඇයි අපිට මේ ජරා මරණ හටගන්නේ කියලා විමසා බලද්දී උන්වහන්සේ කිව්වා මේක විමසා බලද්දී මොකද ලැබෙන උත්තරේ? ඉපදීම නිසා දැන් බලන්න හරීම උත්තරේ ඉපදීම නිසා. දැන් වෙන ආගමක කෙනෙක් නම් ඇයි අපිට ජරා මරණ හටගන්නේ කියනකොට මොකක්ද දෙන උත්තරේ? දෙවියන්ගේ කැමැත්ත. අපල. වෙන ආගමකන්කේ දැන් අපල කියයි, ඒක කියයි මේ ලෙඩ වෙලා ඉන්නේ. ජරාවටපත් වෙලා තියෙනවා. ඒ වෙන ආගම් වල තියෙන විස්තර නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මය කොහොමද උගන්වන්නේ? ඉපදීම නිසා ජරා මරණ හටගනී. එතකොට උන්වහන්සේ විස්තර කරන උපදින ආකාරනේ ඊට පස්සේ ඕන්න ඒක නෝනින් යොසන බුද්ධ දේශනාවලින් තොර අපිට මේක දැනගන්න ක්‍රමයක් නෑ උන්වහන්සේගේ ධර්මයේ තමයි උගන්වන්නේ මේ මව කුසෙත් උපදිනවා, විතරාසෙත් උපදිනවා, තෙත් පරිසරෙත් උපදිනවා, ඕපපාතිකවත් උපදිනවා. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරලා දෙනවා මේ උපදින්නේ කොහොමද කියලා හොයනවා. හොයන්න කියනවා, විමසන්න කියනවා. විමසලා කාරණාව පැහැදිලි කරගන්න කියනවා උපදින්නේ ඔව් කර්ම විපාක නිසා භවය නිසා කියලා එතකොට මේ භවය ගැන බුද්ධ දේශනාවල විතරයි විස්තර වෙන්නේ. ලෝකෙ වෙන කොහේවත් නැහැ. එතකොට උන්වහන්සේ විස්තර කරන භවය හටගන්නේ උපාදාන නිසා. උපාදාන හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව හටගන්නේ විඳීම නිසා. විඳීම හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය හටගන්නේ ආයතන හය නිසා ආයතන හයට ගන්නේ නාම රූප නිසා නාම රූප හට ගන්නේ විඥානය නිසා විඥානය හටගන්නේ සංස්කාර නිසා සංස්කාර හටගන්නේ අවිද්‍යාව නිසා ඊට පස්සේ උන්වහන්සේ කියනවා දැන් ගලපගෙන යන්න කියනවා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදය හොති කියලා මේ විදිහට උන්වහන්සේ ඒක විස්තර කරගෙන යනවා දැන් මේ විදිහට උන්වහන්සේ මේ මේ ලෝක සත්‍යයාගේ සකස් වීම සත්‍යයාගේ සකස් වීම හැදි හැදි යන ආකාරයේ ශ්‍රාවකයන්ට කියා දෙනවා හොඳට විමසීමස බලන්න කියලා මේ විදිහට කෙනෙක් කිමසිමස බලන්න පුරුදු වුණොත් එයාගේ වැඩෙන්නේ මොකද්ද නුවණ කිමසිමස බලන්න පුරුදු නම් මොකද්ද වැඩෙන්නේ නුවණ වැඩෙනකොට එයා කලකිරෙන මොකක් ගැනද කලකිරෙන්නේ ජරා මරණ ගැන කලකිරෙනවා නුවණ වැඩෙනකොට එයා කලකිරෙනවා ජරා මරණ හටගන්න හේතු වෙච්ච කාරණාව ගැන මොකක් ගැනද කලකිරෙන්නේ ඉපදීම ගැන කලකිරෙනවා. නෝන වැඩිනකට කලකිරෙනවා උපදින්න හේතු වෙච්ච දේ ගැන. භවය. භවය ගැන කලකිරෙනවා. නෝන වැඩෙනකට කලකිරෙනවා භවය හටගන්න හේතු වෙච්ච දේ ගැන. උපාදාන ගැන. නෝනේ වැඩෙනකට යා කලකිරෙනවා උපාදාන හටගන්න හේතු වෙච්ච දේ ගැන. තණ්හාව. නෝනේ වැඩෙනකට යා කලකිරෙනවා තණ්හාව ඇති වෙන්න හේතු වෙච්ච දේ ගැන. විඳීම. නෝනේ වැඩෙනකට යා කලකිරෙනවා විඳින්න හේතු වෙච්ච දේ ගැන. ස්පර්ශය. නෝන වැඩෙනකොට යා කලකිරෙනවා ස්පර්ශය හටගන්න හේතු වෙච්ච දේ ගැන. ආයතන හය. නෝන වැඩකට යා කලකිරෙනවා ආයතනය හටගන්න හේතු විච දීගෙන. නාම රූප. නෝන වැඩනකට යා කලකිරෙනවා නාම රූප හටගන්න හේතු විච දීගෙන. විඥානය. නෝන වැඩනකට යා කලකිරෙනවා විඥානය හටගන්න හේතු විච දීගෙන. සංස්කාර. නෝන වැඩනකට යා කලකිරෙනවා සංස්කාරය හටගන්න හේතු විච දීගෙන. අවිද්‍යාව. අවිද්‍යාව කෙරේ කලකිරින්න කෙනාට තමයි විද්‍යාව පහළ වෙන්නේ. එතකොට මේක අර නුවණ වැඩෙන්නම නුවණ වැඩිමක් තුලින් මිසක් වෙන ක්‍රමයකට සිද්ධ වෙනවා නොවේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කළා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මාගේ මේ ධර්මය ප්‍රඥාවන්ත කෙනාටයි. එතන අපි ඔක්කොම අපි ගැන හිතාගෙන ඉන්නේ කොහොමද? ප්‍රඥාවන්තයි කියලා නේද? අපි අපි ගැන ලකුණු දීලා තියෙන්නේ කොහොමද? ප්‍රඥාවන්තයි කියලා. ඒකේ තේරුම මොකද? අපි හැමෝම කැමති ප්‍රඥාවන්ත වෙන්න. නමුත් ඒ අපි අපි හිතුවට ප්‍රඥාවන්ත වෙන්න එහෙම බෑ. මොකද හේතුව අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අවතුල තියෙන අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවෙන් හැමතිස්සම කරන්නේ මොකද්ද? සත්‍ය වහන එක. මොකද්ද අවිද්‍යාවෙන් කරන්නේ? සත්‍ය වහන එක. අවිද්‍යාවේ නිවතු ලෝකෝ. ලෝකේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන. ඒතර හැමතිස්සෙම මොකද්ද වෙන්නේ? සත්‍ය වැහිලා යනවා. ඊටතර අනතුර මොකද්ද? මම මම කියපු දේ තමයි බලවත්ම අනතුර. අවබෝධ නොවි අවබෝධ වුණා කියන හැඟීම. ඊට පස්සේ මොකද වෙන්නේ අර තමන් හිතන හිතන විදිහට දැන් ඔන්න දහමේ වචනත් හොඳට ගලප ගන්න පුළුවන් ඒකත් හොඳට විග්‍රහ කර ගන්න පුළුවන් ඒකත් තේරෙනවා එතකොට එයා හිතනවා දැන් හරි එහෙනම් දැන් මම එක්ක සද්ධානුසාරි එහෙම නැත්තම් ධම්මානුසාරි එහෙම නැත්තම් ඵලයටපත් වෙලා මේම හිතලා තවත් මාන්නයක් ඇති කරගන්නවා එහෙම බැරි වෙලාවත් මාන්නයක් ඇති කරගත්තොත් ඒ මාන්න ඇති කරගත්තට පස්සේ යා කවුරුත් කියන එක අහන්නේ මොකද යා ඊට පස්සේ හිතනවා දැන් ඉතින් හරි දැන් මම ආවෝදයක් තුල තියෙන්නේ ඊට පස්සේ යා ලස්සනට දානවා අනිත් සංකල්ප ඔක්කොම දැන් කවුරු හරි කිව්වොත් එහෙම යාට ඔයාට ආවෝද වෙලා නැහැ කියලා ඊට පස්සේ කියන යා ඒ කියන්නේ මායя වෙහිලා ඒකටත් උත්තරේ තියෙනවා. ඊට පස්සේ ආව කිසි කෙනෙකුට හදන්න බෑ. ඒක ඒ නිසා හැම තිස්සෙම අපිට අවබෝධයක් කරා යනවට වඩා අවබෝධ නොවෙන්නමයි කරුණු තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ කාලේ ධර්මයේ අවබෝධ කරන්න ආස කෙනෙකුට නැත්තම් ධර්මයෙන් පිහිට ලබා ගන්න ආස කෙනෙකුට ධර්මයෙන් රැකවරණයක් ලබා ගන්න ආස කෙනෙක් ආස කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයටමයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවටමයි. උන්වහන්සේගේ අදහස් වලටම යාස කරන්න ඕනේ. ඒ කෙරෙහිම හිත පහදවා ගන්න ඕනේ. මොකද හේතුව එතනින්ම තමයි අපිට මේකට විසඳුම් ඇති කරගන්න තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ දැන් අපිට දුර්ලභ මනුස්ස ජීවිතය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණී ලැබෙනවා. උන් හිතේ පහදීමක් ඇති වෙනවා. දැන් උන සම්පතක් ඇති වෙනවා. මොකද මේ සම්පත? ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය තියෙනවා කනාතීතා සෝචಂತಿ නිරයම්මේ සමප්පිතා මේ ක්ෂණ සම්පත්තිය ලැබිච්ච අය මේක අහිමි කරගෙන සෝක කරනවා නිරේ කියලා නිරේ ගිහිල්ලා ඒ කියන්නේ ක්ෂණ සම්පත්තිය ලැබිච්ච අය ඉන්නවා මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනය ගත්තු නැති එතකොට මේ අවස්ථාවේ ඒකෙන් ප්‍රයෝජනය නොගෙන ඒක මිස් වෙලා නැත්නම් ඒක මගහැරිලා ගිහිල්ලා ඒක අහිමි වෙලා නිරේ ගියාට පස්සේ කනාතීතා සෝචන් තීක්ෂණ සම්පatti ඉක්වා ගියපු අය ශෝක කරනවා නිර්යම්මි සමප්පතන් නිරේ ඉපදෙලා. ඒ නිසා මේ නිරේට ලෙස්සලා වැටෙනවා කියන එක බොහොම සුළු දෙයක්. ඒ නිසා අපි හොඳට මේක තේරුම් ගන්න ඕනේ මොකද කවුරුවත් උපතක් කරා ගෙනියනවා නෙමෙයි උපතක් කරා ගෙනියන්නේ කර්මයමයි. සමහරට මේ ජීවිතයේ කරපු කර්මයක් දැන් මේ ජීවිතේ අපි බලවත් පින් කළා නැත්නම් බලවත් කුසල් රැස් කරලා බල සම්පන්න කුසල් රැස් කරලා හිටියොත් හොඳයි. මේ ජීවිතේ බල සම්පන්න කුසල් රැස් කරගෙන නොසිට දුර්වලලා හිටියොත් පරණ සංසාරිකක් මතුවලා නිරයට යන්න පුළුවන්. එතකොට ඉවරනේ. නරක තැනක උපදින්න පුළුවන්. සතේ සර්පෙක් වෙන්න පුළුවන්. പ്രേත ලෝකෙට යන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයේ අර අපි බලවත් ආරක්ෂාවක් තම තමන් අපි එක එක්කෙනා ඇති කරගන්න ඕනේ සුගතිය පිණිස. සුගතිය පිණිස බලවත් රැකවරණයක් ඇති කරගන්න ඕනේ. මොකද අර එක තැනක තියෙනවා මේ ඔබට මතක ඇති මේ අර පින් කරපු නැති සිටුවරයා ගැන අපුත්තක සිටානන් ගැන තියෙනවා අපුත්තක සිටානන් මල ධනෙ තිබුණා දීපල වස්තු තිබ්බා ඊට පස්සේ ඔක්කොම ආණ්ඩුවට අයිති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කොසල් රජුරු කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්යාට මහාර ධනයක් තිබුණා. 80 කෝටියක රත්තරන් තිබුණා. රිදීවල වටිනාකම කියන්න බෑ. මේ මිනිස්සේ කාලාබිල ඇඳපු කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් එයාගේ විස්තරය කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? දැන් මෙයා ඉපදිලා ඉන්නවා කිව්වා. නිරේ. ඒතර නිරේ උපදින්න හේතු වුණේ ඒ ජීවිතයක් නෙමෙයි. ඊට කලින් ජීවිතයක වෙච්ච කර්මයක් තමයි තිබුණේ. එතන අපි දන්නවද කලින් ජීවිතේ වෙච්ච දේවල් කොච්චර අපිට හේතු වෙලා පොලිමේ තියනවද කියලා? අපි දන්නවද අපිට මේ ජීවිතේට මුණ ගැහෙන දේවල් දන්නෙත් නැහැ. කලින් ජීවිතේක මොනවනේ මොන මොන වගේ දේවල් අපිට හේතු වෙලා අරමුණු වලට ලෑස්ති වෙලා තියෙනවද කියලා? දන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ වාසනාව කියන එක තමන් විහිං උපද්දව ගන්න ඕනේ. වාසනාව ඉබේ එනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. වාසනාව කියන එක ඉබේ එන්නේත් නැහැ. ඒක විහිං ඇති කරගන්න ඕනේ. උවමනාවෙන් ඇති කරගන්න ඕනේ. ඒ උවමනාවෙන් වාසනාව ඇති කරගන්න උපකාරී වෙන ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ ඇතිවන පැහැදීම. ඒක හරියට උපකාරී වෙනවා. ඒක මේ ඒකට වචනෙන් කියන්න බෑ. ඒක ඒකේ තියෙන උපකාරය. මොකද ඒක මිසක් වෙන උපකාරයක් වෙන උපකාරයක් උපන් සත්වයට නැහැ. උපන් සත්‍යයට වෙන උපකාරයක් නැහැ කියලා කිව්වට කමක් නැහැ. එතකොට උපන් සත්‍යයට තියෙන එකම උපකාරය කිව්වට කමක් නැහැ. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධයෙන් යුක්ත දේශනා. වෙන උපකාරයක් උපන් සත්‍යයට නැහැ කියලා හිතුවට කමක් නැහැ. මොකද එච්චරම දැන් අපිට ලැබෙන දේවල් අද අපිට කන බොන දේවල් නැත්තම් අපි විනෝදයට ගන්න දේවල් අඳිපල මේවා එනවා යනවා එනවා යනවා නෙමෙයි. එහෙම නේද? කනබොන දේවල්, ඇඳුම් පැළඳුම්, අපිට ලැබෙන දේවල්, ඊළඟට බඩමුට්ටු, සැප සම්පත් මොනවා හරි තියෙනවා නම් ඒවයි ස්වභාවය මොකද්ද? එනවා යනවා, එනවා යනවා. ඒවා එකක්වත් අපි ළඟ රඳින්නේ නැහැ. ඕන්නම් රඳී ඒවා නිසා ඇතිවන අරුබුද ටික. නේද? අරුබුද ටික ඕන්නම් රැඳිලා තියෙයි. අරව සම්පත් රැඳෙන්නේ නැහැ. ධර්මය අල්ලගත්තොත් එහෙම නෙවෙයි. ඒක අපිට පිළිහිට වෙනවා බුද්ධ දේශනාවේ කොහොමද තියෙන්නේ? බුද්ධ දේශනාවේ තියෙනවා චත්තං මහන්තං යතා වස්ස කාලේ. චත්තං මහන්තං යතා වස්ස කාලේ. වැස්ස වහිද්දි ලොකු කුඩයක් යටට ගියා වගේ කියනවා. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හොදට පුරුදු කරොත් ආනිසංසය මෙයයි. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මචාරී කෙනා දුගතිය යන්නේ නැහැ එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ දුගතියෙන් බේරෙන්නමයි අපේ මේ ජීවිතයේ ඉලක්කයේ තිබ්බ යුත්තේ දුගතියෙන් බේරෙන්නම ඉලක්කය තිබෙත්තේ මොකද හේතුව දුගතියට යනවා කියන එක කොයි විදිහටද වෙන්නේ කියලා අපිට හිතා මොකද මේ ජීවිතේ කරුණක් හැටියට එන්න බෑ ඒක. නමුත් සංසාර කරුණක් හැටියට එන්න පුළුවන්. හැබැයි ඔක්කොම වලක් කළ දෙනවා න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන එක්කිනා ධර්මයේ හැසිරීම නිසා දුගතිය වලක්වා දෙනවා. ඒතර දුගතිය වලක්වන්නේ මොකෙන්ද? ධර්මයෙන්. ධර්මයෙන් නම් දුගතිය වලක්වන්නේ මේ පිහිට අපිට වෙන කිසිම ක්‍රමයකට සල්ලි වලට ගන්න බෑ. උගත්කමකින් ගන්න බෑ ප්‍රසිද්ධියකින් ගන්න බෑ නම්බු නාමයකින් ගන්න බෑ කීර්ති ප්‍රශංසාවකින් ගන්න බෑ ලෝක කිසිම දෙයකින් ගන්න බෑ මේ සුගතිය යනවා කියන එක ඒක ඒක ලබා ගන්න මොකෙන්ද ධර්මයෙන්මයි ඒ නිසා තමයි අර බුද්ධ දේශනාව කිරීම පහදින්න තියෙන්නේ බුද්ධ දේශනා කිරීම පහදී හිත පහදවගෙන හිත පහදවගෙන ඒ බුදුරජාණන් වහන්සේ ගැනම සිහි කර කර ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මෙම සිහි කර කර කාලෙ ගෙවන්න ඕනේ සාමන් තමන්ගේ දිනදා කටයුතු කරමින් ඒ කරන අතරේ කාලය ගෙනියන්න ඕනේ මේ විදිහට. එතකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ට අර කලබල අවස්ථාවක උනත් එකපාරට ධර්මයේ මෙනෙහි කරගෙන ධර්මයේ සිහි කරගන්න එයාට අවස්ථාව ලැබෙනවා. එයාට අවස්ථාව ලැබෙනවා. ඒ ධර්මයේ සිහි කරගන්නේ අවස්ථාව ගත්තේ නැත්තම් බොහෝ විට වෙන්නේ කලබල අවස්ථාවල ධර්මයේ සිහි වෙන්නේ නැහැ. අර පරණ පුරුදු කෙලෙස් ගොඩට වැටෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අර ධර්මයේ සිහි කරගන්න එක තමන් කරගත යුතුයි කියලා තමන් ගැන කල්පනාවෙන් ඉඳලා ඒ පුරුදු කරගෙන පුරුදු කරගෙන ගියාම ඊට පස්සේ ඒ ධර්මයේ විසින් තමන් ආරක්ෂා කරයි. උන්වහන්සේගේ උන්වහන්සේ දේශනා කරනවානේ චත්තම් මහන්තං යථාවස්ස කාලේ. මේ මහත් වැස්ස වහින වෙලාවට ලොකු කුඩයක් යට ඉන්නවා වගේ කියනවා. ඒ කියන්නේ නොතෙමි ඉන්නවා වගේ කියලා කියනවා. ඒ නිසා බුද්ධ දේශනාව හොඳට පුරුදු වෙලා මේ පින්වතුන් මේ කරුණු සැලකිල්ලට ගන්න අරන් කල්පනා කරන දැන් අපි මේ අහපු මේ මේ මේ බණ අහපු කාල පරිච්ඡේදයේ මුලින්ම අපි කරුණු දෙකක් විස්තර කළා. මොකද්ද මම මුලින්ම විස්තර කළේ? මතකයි නේ? සක්විති රජුරෝ වුණත් පළක් නෑ කිව්වා. පුහුදුන් කෙනෙක් හැටියට සංසාරේ යන කෙනෙකුට. ඇයි හේතුව? සක්විති රජුරුවත් සතර පායෙන් මිදිලා නෑ. නමුත් ඒ සක්විති රජුරවන්ට නැති රැකවරණයක් සෝතාපන්න ශ්‍රාවකයාට තියෙනවා කිව්වා. මේ නිසා මා කිව්වා නිරන්තරයෙන්ම අපි කල්පනා කරගෙන නුවණින් කල්පනා කරලා තියෙන්න ඕනේ එක පැත්තක අනතුරයි එක පැත්තක වාසියයි. කොයි පැත්තේ අනතුරද? පෘතජන ජීවිතේ. පෘතජන කෙනෙක් හැටියට සංසාරේ යන්න සිද්ධ වීමේ අනතුරයි ඊළඟට ඔව් මාර්ගපරලාභී ශ්‍රාවකයෙක් වෙන්න නැත්නම් වෙන්න වීමෙන් අපිට ලබා ගන්න තියෙන ආරක්ෂාවයි එතකොට මේ දෙක ගැන නිතර අපි කල්පනා කරලා තියෙන්න ඕනේ කිව්වා මේ Tamanටම තේරුම් ගන්න. මේ අනුන් කියන නිසා නෙවෙයි. බුද්ධ දේශනාවලින්. ඊට පස්සේ මම ඔබට කිව්වා මේ සාමාන්‍ය මේ සතර අපායට වැටෙන සුළු සත්වයා සංසාර යද්දී අමාරුයි කිව්ව ආරක්ෂා වෙන්න අනතුරුදායක කර්ම පහෙන් මොනවද? ඈ ආනන්තරීය පාප කර්ම පහෙන් බේරිලා යන්න ලේසි කෙනෙකුට බෑ කියනවා. මේක අහු වෙනවා කරේක කරේක. ඉතින් මේ නිසා මේ සංසාරයේ ඇවිදීම තුල ආරක්ෂාවක් සැරිසරා යාම තුල ආරක්ෂාවක් නැහැ. ඉතින් ඊබඳු ආකාරයෙන් යන කෙනෙකුට ඔන්න දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න. ලැබෙනද මං කෝ මේකේ තියෙන අනතුරු තමයි ධර්මයේ ඉගෙන ගන්න එක්කෙනා තමන්ගේ මතයත් එක්ක මිශ්‍ර කරගන්න යෑම. තමන්ගේ මතයත් එක්ක මිශ්‍ර නොකර ධර්මයේ ධර්මයේ හැටියටම පිළි අරගන්න ශ්‍රද්ධාවක් තමන්ට තියෙන්න ඕනේ කියලා. එතකොට ධර්මයේ ධර්මයේ හැටියට පිළි අරගන්න ශ්‍රද්ධාවක් තිබුණොත් තමයි ඒ ධර්මයෙන් පිටක් තමන්ට තියෙන්නේ. නැත්තම් වෙන්නේ මොකද? ධර්මයේ වචන ටික අල්ලගෙන තමන් ගලප ගලප ඊට පස්සේ තමන්ගේ දෙයක් හැටියට තමන්ට අවබෝධ වෙච්ච දෙයක් හැටියට ගියාගෙන යයි. ඉතින් මේ අනතුරු තියෙනවා. ඉතින් ඒ අනතුරෙන් බේරිලා ධර්මාර්ගය යන්නේ Tamanට තියෙන ලකූම පීඩ හැටියට මම මොකද කිව්වේ? ඔව් කරුණු තුනක් තියෙනවා කෝ පීඩට. මොනවද ඒ? නෝන, වීරිය, සීය. මං කිව්වා මිනිස්සයා පරිහානියටපත් වෙද්දී පිරිහි යනවා කියව ඒ කරුණු තුන. මොනවද ඒ? නෝන පිරිහි යනවා, වීරිය පිරිහි යනවා, සිය පිරියන බලන්න බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක අහනවා පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉස්සර හරියට රහතන් වහන්සේලා හිටියා ශික්ෂාපදත් අඩුයි කියනවා. දැන් ශික්ෂාපදත් වැඩි ඉස්සර තරම් රහත් ලොකු පිරිසක් රහත් වෙන්නෙත් නැහැ. පග්ගුණ ඕකට තමයි කියන පිරිහීම කියන්නේ. ඔන්න දැකන පිරිහීම කියන එකේ අර්ථය. ඒ කියන්නේ මේක ආවෝද වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩින්නේ නැත්තේ මොකද්ද? නුවණ, වීරිය, සීය වැඩෙන්නේ නැහැ කියන එක. ඒක තමයි පිරිහිඹ කියන්නේ. එතකොට අපි මේ පිරියම කියන එක හරියට හරියට හඳුනා ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒක සීය වැඩෙන්නේ නැත්නම්, වීරිය වැඩෙන්නේ නැත්නම්, නුවණ වැඩෙන්නේ නැත්නම් උපන් අකුසල් ප්‍රහාණය කරයිද? නැහැ. නූපන් අකුසල් නූපදවින් පුළුවන්ද? බෑ. එතකොට උපන් උපන් කුසල් රැකගනීද? නැහැ. නූපන් කුසල් උපදව ගනීද? කරගන්න බෑනේ වීරිය නැත්තම්. ඉතින් මේ නිසා අන්නේ පිරිහීමට භාජනය වෙච්ච යුගයක තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා මේ අපේ ජීවත් වෙන ලෝකයේ සේනාසහිත මාර්යා පරාජයට පත් කළා තිබිච්ච ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයට වඩා මේ කාලේ තියෙන ලොකුම වෙනස ඒකයි. අයි මිනිස්සු ගුණ වශයෙන් පිරිහිලා නේ. වීරියෙන් පිරීලා නුවණින් පිරීලා සීයෙන් පිරීලා ඊළඟට ලෝකේ අලලා කවුද මාරය අලලා දැන් බලන්න කොච්චර වෙනසක්ද කියලා එතකොට මේ වෙනස හඳුනාගත්තොත් තමයි අපිට මේ මේ මේ ලැබෙන දේ තියෙන දුර්ලභකම තේරෙන්නේ මේ වෙනස හඳුනාගත්තේ නැත්නම් සාමාන්‍ය දේවල් අතර මේකත් එකක් හැමතැනම තියෙන්නේ හොඳ දේ කියලා ඒ ලැබෙන දේවල් අතර මොකද කවුරුත් මේ දැනුම දෙන්නේ නැහනේ. මෙහෙම දෙයක් තියෙනවා දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට මේක වෙන්නේ. සීන ලෝකික සතපා මල්්‍යහනාවක් මවල දෙන එකද සුදුසු හැබෑලිසම ඉදිරියේ ඇති කටවකොළ පෙරන එකද සුදුසු හැබෑලිසම ඉදිරියේ තියෙන දුෂ්කරතා පෙන්වන එක තමයි අවංකකම විය යුත්තේ නැත්තම් සීන ලෝකයක කියන්නේ සීන මාලිගාවක මවල දෙන්න පුළුවන් නේ කෙනෙකුට. නමුත් යා ප්‍රායෝගික ජීවිතයේ දුක් වෙද්දි දැන් අර මේ මේ වගේ. දැන් ඔන්න මෙන්න මිනිස්සුකට කියනවා ඔය අසනීප වෙච්චයගේ අපි දන්නවා දැන් ඔය ඔන්න අපි ගත්තොත් ඔන්න අලුතෙන් අන්‍ය ආගමිකෝ හරව ගන්නවා මිනිස්සුම නේ. ඔන්න ලෙඩ වෙන මිනිස්සු. ලෙඩ වුණාට පස්සේ කියනවා දැන් මිනිස්සු මේ එක එක දේවල් කරනවා බාර හරිනවා දැන් සනිපි වෙන්නේ. ඔන්න ඔය අතර අන්‍යාගමිකෙක් පිළිබානවා. පිළිබාලා කියනවා දැන් එන්න අපේ ආගමට ඉන්න අපි ආඥා කළ සනිප කරන්නම් කියනවා. ඔන්න දැන් ඉතින් විශ්වාස කරගෙන ඔන්න යාඥා කරනවා. යාඥා කරනකොට සනිප වෙන්නේ. එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙනකොට අර ආයමත් සිහින ලස්සන ලෝකයක් ඉස්සරහා නෑ නෑ නෑ සනීප වෙනවමයි. සනීප වෙන සනීප වෙච්ච ඉන්නවා කියනවා. සනීප වෙනවමයි. එහෙනම් ගෙදර තියනවද කියලා න බුදු පිළිම. තියෙනවා. ආ එහෙනම් ඕක පොලේ ගහන්න. ඔන්නේ මනුස්සය ගිහලා ඒකත් පොළවේ ගහනවා. ගහලා ආය යනවා. ඔන්න ඊට පස්සේ කියනවා ඔන්න අසාධ්‍ය වෙනවා. නෑ නෑ බේර ගන්නාමයි දිවෙන් වහන්සේ කියනවා. ඔන්න මැරෙනවා මනුස්සයා. මැරුණ පස්සේ අර මැරුණා කියලා අඬාගෙන කියනවා. කලබල වෙන්න එපා කියනවා. ඒ මැරුණු නෙමෙයි. දිවියෝ ඔයාව පරීක්ෂාවට ලක් කරනවා. ඔයාව පරීක්ෂාවට ලක් කරනවා ඕකෙන් ඔයාගේ හිත වෙනස් කරන්න. විනාශ කරගන්න එපා කියන වාගේ අදහිමි. ආය මිනිසයාට බිල්ලක් ගිලිය මොකද බිලි කොක්ක ගිලි මාළුවේ බේරේ. අර මිනිස්සේ බේරෙන්නේ කොහොමද මෙයා විද්‍යාව තුල? අන්න ඒ විදිහට මේ අන්නායකගල තියෙන මේ ලාමක ස්වභාවය. ඒක හැමතිස්සෙම අර 아무ත ලෝකයක් පෙන්න පෙන්න දෙනවා ඉන්න ඉන්න මේක පේනද අර අන්තිමට වෙච්ච ගමන් කියනවා නෑ ඔයා පරීක්ෂණ ලක් කරන්න එකලයි කියන අහුවෙට කට උත්තරක් නෑ ඉතින් මේ නිසා එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම නෑ එහෙම මිනිස්යාව අසරණ කරන්නේ නෑ මේකේ කරන්නේ හැමතිස්සෙම උන්වහන්සේගේ ධර්මයේ ඇත්ත తත්වයේ ඒ ආකාරයෙන් පැහැදිලි දෙන උන්වහන්සේගේ ධර්මයේ හැමතිස්සෙම උගන්වන්නේ මොන ඥානයක් ගැනද යථාභූත ඥානයක් යථාභූත ඥානය කියලා කියනවනේ ඒ කියන්නේ යමක තියෙන ස්වභාවේ ඒ ආකාරයෙන්ම ඇති සැටියෙන්ම දැකීමේ ඥාණය තමයි ශ්‍රාවකයන්ට දෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම සන්තෝෂයටපත් වෙන්න ඕනේ මෙවන් කාලෙක අපි මේ සම්බෝධියට පාත්‍ර වූ සම්බෝධිය සාක්ෂාත් කළ සම්මා සම්බෝධි සාක්ෂාත් කළ අපගේ ගෞතම නම් වූ ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් අපිට ධර්මය අහන ලැබිලා ඒ ධර්මයේ සිහි කරගෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිළිසරණ ලබාගෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලෙම අපට සංසාර දුකින් අත් මිදෙන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු